ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පටන් ගත්තේ සත්ත්ව සංයෝජන සුත්තම් කියන සංයෝජන ධර්ම හතක් ගැන සර්වඥාන්ති අපට මතක් කරන ඊනත උගන්වන මාතෘකාව සහිත සූත්‍රයේ ඒක විතෙක් කරලා අපි ධර්ම දේශනාවට අපි තේරුම් ගත්තා ඒක ආධුනිකයෙකුට තේරුම් ගන්න අමාරුයි ඒකට ඒ සඳහා ඉතිහාසයක් අවශ්‍යයි පෙරගැස්මක් අවශ්‍යයි ඒක ප්‍රතිපදාවක් හරහා අනුපිළිවෙලින් තේරුම් ගත යුතුක් කියලා. ඉතින් ඒ අනුපිළිවෙල සඳහා අපි සර්වඥාන්ස විසින් දේශිත මදුපිණ්ඩික සූත්‍රය සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. ඒකෙදී සර්වඥාන්සේ පියවර තුනකින් එවනතයි ඒ ඒ සූත්‍රයේ සඳහන් වෙන ජවනිකා අනුව අවස්ථා තුනකින් ඒ කාරණාවට බහින්න පුළුවන් අපි මේ බලාපොරොත්තු වෙන සත්‍ය සංයෝජන ධර්මවලට මේකේ සඳහන් වෙන්නේ සත්‍ය අනුසය ධර්ම විදිහට ඉතින් මේ දෙකම අනුසය වශයෙන් නම් කරා සංයෝජන වශයෙන් නම් කරා එකම කාරණාව තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ පොත් මේ සත්‍ය සංයෝජන සූත්‍රය උපුටා ගන්න විකාරින අංගුත්තරනිකාය සත්‍යක නිපාතේ පොතේම සඳහන් කර තියෙනවා සත්‍ය සංයෝජන වශයෙන් සහ සත්‍ය අනුසය වශයෙන් මේ හත පෙළගස්සලා දක්වලා තියෙනවා. ඉතින් අපි මේ කරගෙන ආපු මේ විග්‍රහය අනුවම බලාපොරොත්තු වෙන්නේ පළවෙනිම කියපු ක්‍රමේ අපිට ඉච්චරම තේරෙන්නේ නැත්නම් වැටුනේ නැත්නම් හරියට මේ සර්වඥාන්සේ විස්තර කරනකොට ඒ බමුණට වැටුනේ නැතුව වගේ ඊගාව පියවරේදී සර්වඥාන්සේ විසින්ම ඒක අත්තු කම්මිතා ඥානයකින් කියන සංඝයා වහන්සේට දේශනා කරනවා. ඒකට ඒ සංඝයා වහන්සේට දේශනා කරන්නේ අර බමුණට නික්‍රෝදාරාමේ දවල් දිවා විහරණය කරනකොට කියපු එකම සර්වඥතා ඥානෙ විනාශ ක්‍රමයකට දේශනා කිරීම. වඩ දේශනා විලාස කියලා කියනවා. ඒ පළවෙනි සැරේ කිව්වේ යථාවාදී කෝ ආවසෝ සදේවකී ලෝකේ සමාරහේ සබ්‍රක්මකේ සත්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය න විග්ගය තිත්තාමි. කාට හරි ඔබතුමාගේ වාදේ මොකද්ද? ඔබතුමා කිව්වා ලෝකයේ දේශනා කරන්නෙක්ද කියලා අහපු ප්‍රශ්නෙට දෙන්නේ මම මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දේව ප්‍රජාව සහිත මිනිස්සුන් සහිත ලෝකයේ කිසි කෙනෙක් එක්ක වාද මුඛයට පැටලෙන්න යන්නේ. ඒ වගේම තින කුකුච්චන් භවභාවේ වීතනං සංඥානානුසෙති. මට ඒක පිළිබඳව මේ අහන දේ පිළිබඳව සැකයක්වත් නැහැ. ඒක පිළිබඳව මේක දිනන්න ඕනේ, පරදින්න ඕනේ, මෙයාට කියලා දෙන්න ඕනේ කියලා මේ භව ගමනේදී ආසාවක් ඇත්තේ නැහැ. ඒකේ හුලඟක්වත් මතකයක්වත් මගේ හිතේ මන් තියාගන්නෙත් නැහැ. මෙන්න මේ විදිහේ වාදයක්. ඉතින් වාද නැති කරන වාදයක්. තමයි මම දේශනා කරන්නේ. ඉතින් මේක බමුණට සේවයක් වුණාද නැද්ද කියන දන්නේ නැහැ. බමුණ ප්‍රශ්නිත වුණා. දෙවෙනි වතාවේදී දෙවෙනි ජවනිකාවේදී සර්වඥාන්සනික ප්‍රදානමිට වැඩම කරලා සංඝයාට මතක් කරනවා මහන්නේ මෙන්න මෙහෙම වෙතිගියක් වුණා. බමුණ හිස සලලා නල පරිණං වල විවිධියට දාලා තල්ල පාත් කරගෙන තමන්ගේ හැරමිටිය සලාගෙන යන්න ගියයි කියන්නේ. තේරුම් ගත බවක් හෝ නොගත බවක් කිසිම සංවිධාන සමාදානක් ඒකේ නැහැ. එතකොට මේ අසල වනසංගයේදී සිද්ධ වෙච්ච මේ දෙදෙනෙක් අතර සිද්ධ වෙච්ච මේ දෙබස සර්වචත්තන්සේ විසින්ම නැවත ඒ සංඝ රත්නයේ ඉදිරියට ගෙනියලා නිකුලදාරාමේදී දේශනා කරන්නේ මේකේ ගැඹුරක් නිසා තමයි. ඒත් එහෙම දේශනා කරාට පස්සේ එතන සංඝයා වංශ නමක් ඇවිත් ලහනවා ස්වාමීන් වහන්සේ යම්නදු වාදයක් ඔබ වහන්සේ සඳහන් කරනවා නම් ඒ දිගෙන් සහිත මරුසයිත මරුසයිත දේව ප්‍රජාව සහිත සම්න බ්‍රාහ්මණය සහිත ප්‍රජාවෙහි නොගැලී නොගැටී ඉන්න එහෙම නැත්නම් විචිකිච්ඡානික කරගන්න කන්ද එහෙම නැත්නම් භවා භවේ ඒත බීජ තණ්හා වෙන්න සංඥා අනුශයක් නොලබන්න ඒ වාදේ මොකක්ද කියලා ඒ කියන්නේ වහන්සේ කියු විදිහේ තේරෙන්නේ නැහැ කියන එක ඒ වෙලාව හැටියට උසාවි භාෂාවෙන් නැත්නම් ගෞරව සම්ප්‍රදායේ ඉදවත් කරනවා. එතකොට පුත්‍ර ඥානවන්සේ මේ අපි අද දවසේ මාතෘකාවෙන් තියාගත්ත යතෝනි දාන පුරුෂං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ එත්ත තේනක්ති අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේතබ්බං කියලා අර කියපු එකම වෙන විදිහකට කියනවා මානි යම් පුරුෂයෙක්ගේ හිත මේ පపంచාංගේ පపంచ සංඥාවන්ගෙන් වහයලා ගත්තා. පංච සංඥාදානක සමුදාචරಂತಿ එහෙම වෙච්ච වෙලාවේ ඒ හිත ඒ ඒ දේවල් වලින් ප්‍රපංචාංගයෙන් ආකීර්ණ වෙච්ච වෙලාවවල ප්‍රපංචාංගයෙන් වහයලා ගත්ත වෙලාවවල යට වෙච්ච වෙලාවවල න අභිනන්දිතබ්බං ඒක පිළිබඳව කිසියෙත්ම සතුටු වෙ යුතු නෑ ඒ වගේම අභිවදිතබ්බං ඒ කාටවත් කියන්න යන්න පුළුවන් ඉගෙන වචන කතා කරන කණ්ඩේ තෝරන ප්‍රපංචවල තව පණිනවා න අජෝසේ තමයි රඳින්න ගන්න තිබා. මට අනේ මෙහෙම දෙයක් වුණානේ. එහෙම හිතෙච්ච කොහොඳයි නේ. එහෙම හිතෙච්ච එක නරකයි නේ. ඇයි මට මෙහෙම වුනේ? මේක අසෝලානිසානීද? ආදි වශයෙන් අර වෙච්ච සංගතිය වෙච්ච හිත පටලවිල්ල හිත තරුංගල්ලරිල්ල දවල් හීල්ම වීම වල්මත් වීම කතා කරන්නත් එපා අභිනන්දනය කරන්නත් එපා. අජෝසනය කරන්නත් එපා. යම් කෙනෙකුට මේ විදියට තමන්ගේ හිත මේ වල්මත් වීම සම්බන්ධයෙන් අභිනන්දිතබ්බං අභිවයිතබ්බං අජ්ජෝසේ තබ්බන්ති කියන විදියට පටලවා ගන්න නැතුව යන දේ යන්න අරින්න පුළුවන් නම් ඒසේවන්තෝ සාගානුසයන් මෙච්චර තමයි රාග සංයෝජන වශයෙන් ගත්තත් අනුනේ රාගය අනුනේ සංයෝජන වශයෙන් ගත්තා රාග සංයෝජනේ ගත්තා කියලා උච්චාරනවා. ඊට පස්සේ ඒකමයි පටික සංයෝජනයත් උච්චාරනවා. පටික සංයෝජනේ නිමාව එතනමයි. ඒ වගේම දිට්ඨි සංයෝජන. අපේ හිතේ යම් වෙලාවකට මේ අර දිට්ඨිය මේ දිට්ඨිය කියලා එක එක දෘෂ්ටි කෝණ දිනන අපේ ජීවිතය දිහා බලන හැම කෙනෙක්ලම එකක් තියෙනවා. ඒ හැම එකක්ම වැරදියි. එනිසා මේ දෘෂ්ටි කෝණවල ප්‍රහාණය ඒ ඇතිවිච්ච දේ පිළිබඳව වමාරාකම් නැත්තම් ඒක ඉදිරියම අමතක කරලා දානවනම් ditthi සංයෝජන තුරයි. විචිකිච්ඡා මාන භව රාග අවිජ්ජාදි වශයෙන් අර සත්‍ය සංයෝජන සූත්‍රයේ ගත්ත මේ හතම උදයන්සේ එක දිගට මෙතන අවිජ්ජා චේතය සම්පන්න මතක් කරලා දෙන්න. ඒකල ඒකට ඒ ඒ කරපු වීර වික්‍රමාන්විත ක්‍රියාවට අතිරේක සම්මානයක් දෙනවා බුදුජාණන් වහන්සේ ඒසේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන මෙයමයි මහණෙනි ඒ කෙනෙක් එක්ක ගහබැන ගන්න ආයුධයක් ගන්න ගතියක් තියෙනවා නම් පොල්ලක් මුගුරක් ගන්න ගතියක් තියෙනවා නම් දණ්ඩයක් දණ්ඩාදාන කලා විවාහද විග්‍රහ මේ ලෝකෙ මොනම විදිහේ කලාවක් තියෙනවා නම් විග්‍රහ කියලා කියන වාදයක් තියෙනවා නම් විවාදයක් තියෙනවා ඒ වගේම තුන් තුන් පේසුඤ්ඤා තෝතෝ අරපල කියාගෙන මේ පිසුණු බස් කියාගෙන යාට මෙහාට විරුද්ධව කටකටතර හදන්නේ අපි. එහෙම නැත්නම් මඩ ගෙහෙන් මඩ ව්‍යාපාරදී අන්නේ මඩ ව්‍යාපාර පේසුඤ්ඤම් මුසාවාදාන එත්තේති පාපකාරසල ධම්මා අල්පරි අපරිදේදානි උත්තර. ඒ අපේ සමාජ ජීවිතයේ අපි වෙත පැමිණෙන ඕනම ප්‍රශ්නයක් ඒකපාක්ෂිකව නිදවන්න පුළුවන්. ඒකපාක්ෂිකව නිදවත් කරන්න පුළුවන්. ඉතින් මේක වෙන කවුරක්වත් උගන්වපු එහෙම නැත්නම් හෙලි කරපු ධර්මතාවයක් නෙවෙයි. අපි හැම වෙලාවෙම කියන්නේ අපි මෙහෙම කරන්නේ අසෝලමට මෙහෙම කරපු නිසා කියලා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරන්නේ කියන්නාකේ දෙකීවත් බුද්ධි බුද්ධිම. එතකොට ප්‍රශ්නේ තියෙනවා. නිසා ප්‍රශ්න නැගීම ලෝකයට අයිති වුණාට ප්‍රශ්න මුදා හැරීම නිදහස් කිරීම ක්ෂය කිරීම වැය කිරීම තමයි මතේ. ඉතින් ඒ වුණාට ඒකේ ලස්සන ඒ විදිහට ඒ වාක්‍ය කිව්වට ඒ වාක්‍ය වෙන පැත්තකින් ලස්සනකුත් තියෙනවා. මම කොච්චර වාද වෙන්නේ නැතුව හිටියත් ලෝකයේ Taman එක වාද වෙන ගැතිය කවදාවත් නැතර. ඒක බුදු ජානක කෙලිම සඳහන් කරලා තියෙනවා මහන්නේ මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ. පාරේ යන මිනිස්සු කරේවිලා අහන තමස මොනවාද තියෙන කෙනෙක්ද? මොනවා උගන්නන කෙනෙක්ද කියලා මා කෙරේ වාද නගන. ඒ සාමාන්‍ය සාධාරණ මිනිස්සෙක් නැත්නම් යුක්ති යුක්ති බලන විට තමන් වාදන ගන්න නැත්නම් අනික් කටි වාදන කරන එක නතර වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන දත යුක්ත ඒකයි බුදුහාමගේ සර්වඥතා ඥානේ සර්වඥන් වහන්සේ වාද මුල නොවුනට සර්වඥාන්සේ යමකට මුල පිළිවෙ නැති වුණාට ලෝකයා සර්වඥාන්සේ කෙරේ වාද කරන ගතිය පිරිනමපානකම වෙයි. මිනිස්සු හිතනවා මේ බුදුහාම කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ මේ ප්‍රශ්නේ අහලා දැනගන්න ඕනේ. නිසා සුදුස්සමයා තමයි කිව්වේ එකටවත් බුදු දන්වාසේ ඒක නොවිය යුතුයි කියලා හිතන්නේ. එහෙම නැත්නම් ඇයි මෙච්චර මේ පැත්තකටලා ඉන්න හදන මට ඇයි මේ කොනහන්නේ කියන කතාවක් බුදු දන්වාස නැහැ. නමුත් බුදු දන්වාසේ ධර්මයේ කවුරු මොන්න තාලෙම වදන කළාවත් මට ඒක පාක්ෂිකව නැත ගන්න. ඉතින් ඒක අමීතව ලෝකෙටම අතීත නාගත වර්තමාන වශයෙන් තමන් අනුන් වශයෙන් දේශනා කරපු එකම සාස්ත්‍රණාන්තය. නහි වේරේන වේරාණී සම්මන්තිද පුජාති. අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සම්මිති. වෛරෙන් කවදාකවත් වෛර නරදෙන්නේ. අවේරේනච සම්මන්ති මුල ගණන් ගන්නවා. ඇයි මට වාද නැතිවේ? ඇයි මේ වචනේ මට කිව්වේ? ඇයි මට මෙහෙම කිව්වේ? ඒ මොනම දෙයකින් කරන්නේ යාගේ වාදේ සම්මත කරන එකයි. ඒ වාදයට පොහොර දාන එකයි. අනුමත කරන එකයි යෝගේ අමන වෙන්න එපා. අන්නේ වගේ බය ආදි වෙන්න එපා. අන්නේ වගේ නිහීන වෙන්න එපා. ශාසනයක් තියෙනවා. අවේරේණේ සම්මන්ති. මේකට වෛරණෙක් පිටවයි කියලා වෛර කෙරුවේ නෑයි කියලා. බුදුහාමුදුරු කතාකත් අපේ ලකුණු කපන්නේ. ඒස ධර්මෝ සාන්තිනෝ. මේක සනාතන ධර්මයක්. ඉතින් මෙතනදී මේ සංඥා මාත්‍රාට බුදුචර්ණාංශයේ දෙන මේ ප්‍රපංච සංඥා සංඛා කියන මේ කොටස අපේ තේරවාදීන් ගිලිහිච්ච කුට්ටියක්. ඒකේ කිසිම තැනක අර්ථකථනයක් හෝ කිසිම විදිහකට මොකද්ද මේකෙන් කියන්නේ කියන එක ගිලිහිලා තියෙනවා. මොකද හේතුව මම කියන්නේ ඉස්සර වෙනක හොඳ නැතුව ඇති. මේ ප්‍රපංච සංඥා සංකා කියන එක තේරුම් ගත්තොත් ආගමක් හදන්නේ. ආගමක් තුලින් කොහොමදක්වත් විසල් මේ විග්‍රහ කරන්න බෑ සෞඛ්‍ය සම්බන්ධයෙන්. විග්‍රහ කරනවා ඒ ආගම් සංවිධානය කරගන්න. ඉතින් ඒ නිසා සංවිධානාත්මකව ඇති කරන ආගම් වල නැත්නම් සංවිධාන වල නැත්නම් මාරපාක්ෂික දේවලට මේ ප්‍රපංච සංඥා සංඛා කියන එක විශ්ල කරන්න බෑ. ඒක අර ප්‍රපංච සංඥා සංඛා යට ගහලම තමයි අර්ථකථන දෙන්නේ. ඒ නිසා අපි මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් අපේ අර්ථ කතාවේ නැත්නම් අපේ අනිකුත් විග්‍රහවල මේ වචන විස්තර වෙනවා. ඉතින් කවුරු දන්නේත් නැහැ. මොකද කාටවත් ඕනකමකුත් නැහැ මේ අනුසේ ධර්ම හෝ සංයෝජන ධර්ම අයින් කරන්න. ඕන කියලා තියෙන්නේ සංයෝජනේ තමයි. සංයෝජනේ කියලා කියන්නේ යෝග වෙනවා කියන්නේ. කසාද බඳින්න, බැඳෙන්න, පවුල් හදන්න, වස්තු රැස් කරන්න එකතු කරන එකම තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට සංයෝජන ප්‍රහාණය එහෙම නැත්නම් අනුසය ප්‍රහාණය ගත්ත ගමන් මේ සංවිධාන කරන එකතු කරන රැස් කරන ව්‍යාපාර හදන එහෙම නැත්නම් සමීකරණ හදන ඒක පවත්තන්න හදන හැම කෙනාගේම පෙකිනි වලටම වදිනවා. බොක්කේ ඉඳන්ම පෙකිනි වලට වදිනවා. බබා හම්බුනට පස්සේ නම් පෙකිනි වල කපන්නම ඕනේ. ඔබ බොක්කේ ඉඳන් පෙකිනි වලට වදිනොත් මොකද වෙන්නේ බබා? ඉතින් ඒක නිසා මේ ප්‍රපංච සංඥා සංකා කියන එක සෑහෙන්න ගිලිලා ඒ ඒ පුරුක නැවත මතු කර ගැනීම සඳහා අරසකාරයෝ කියන්න පුළුවන් එහෙම චෝදනාවට ලක් වෙන්න පුළුවන් පාලි භාෂාවේ නැත්නම් පාලි සාහිත්‍යයේ මූලාශ්‍ර හොයන්න බැරි තරම්. ඉතින් ඒක නිසාම ඒ ගැන කී කට්ටිය එතනින් ඒ ගවේෂණේ නතර කරලා කියනවා ප්‍රපංච සංඛාවෝ ප්‍රපංච සංඥා සංඛාවෝ වහයලා ගනී කියන මිසක මොකද්ද ප්‍රපංච සංඥා සංඛා කියන එක විග්‍රහ කරන්න ඒකට විසඳලා බලන්න සතුරු ගහලා බලන්න විසිතු කරලා බලන්න පෙළඹිලා නැහැ ඉතින් එහෙම නැත්තම් කියනවා නම් ඒ මදුපිණ්ඩික සූත්‍රයට අප කතාවක් දෙන්න ගියාම ඒ හොඳටම අඹරලා පොඩි කරලා පෙන්නන්නේ කුටි කුටි කැලි කැලි තීරණ නතර කරලා දෙනවා ඉතින් ඒ අඩුපාඩු වශයෙන් බලනකොට මම වාගේ කෙනෙකුට ඒ අඩුව සම්පූර්ණ කරා කටුරුගේ ඥානන්ද සාංශේ මේකම ඒ සාංශක PhD thesis එකට වගේ concept and reality එකේ ප්‍රධාන මාතෘකාව මේක. ඉතින් ඒක නේ මෙහෙම කිව්වට මම හිතන්නේ වර්ධී කියලා. ස්වාමීන් වහන්සේ පෙර දින විශ්වවිද්‍යාලයේ විනය පිළිබඳව සහකාර කටකාචාර්යවරයෙක් වශයෙන් ඉඳද්දී ඒ පාලිසා බෞද්ධංශයේ ශාන්තර PhD එකක් කරන තරමට ඇවිල්ලා තිනවා මේ කේස් කප්පේ. එතකොට ප්‍රොපෝසල් එකක් කියලා තියෙනවා. පස්සේ මේ ශාන්ත මේක දාලා මෙතන අඩුපාඩුවක් තියෙනවා මේකට ලොකු සේවයක් කරන්න පුළුවන් කියලා. ඉදිරිපත් කරාට පස්සේ එතන හිටපු ප්‍රොෆෙසර් කතා කරලා කිව්වලු ඌව හරියන්නේ නැහැ. අර පුළුවන් නම් මේ දාන දෙන එක පිළිබඳව හරි සීලය පිළිබඳව හරි ප්‍රොපෝසල් එකක් ගේන්න ඒක නම් අනුමත කරන්න කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දෙතොටම කියනවලු ඒක කරනවට වැඩිය හොඳයි. ඉහිගෙත් අතහැරලා දාලා පැවිදි වෙලා තියෙනවා. පැවිදි වුණාට පස්සේ පෙර මහනුවර කන්ත්‍රකාශන සමිතියේ ප්‍රධාන හිටපු ඥානකෝරික ස්වාමීන් වහන්සේ කතා කරලා මේ ශාන්ති කියලා කියනවා. පැවිදි වුණාට පස්සේ ඔබතුමා මේ ප්‍රොපෝසල් ඇලිවන්නේ මට දෙන්න. මම පුළුවන් තරම් එක දෙකක් කරලා ගන්නවා කියලා. මේ ශාන්ති පොළේ ඉති වැඩක් නෑ මට ඒකත් එපා වුණා. මේක තමයි මේ පැවිදිුනේ කියලා කොහොම හරි ප්‍රොපෝසල් එක දීලා තියෙනවා. දුන්නාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රධානම කෘත්‍යයක් අපේ යුතුයකමක් වශයෙන් බුදු මේට මහසීකාරය සම්බන්ධ කරගෙන මේක දිනු කරා. දිනු කරලා පොත හෙළිදැක්වා බෞද්ධ කල්පනාගාන සමිතියේ ප්‍රකාශයක් විදිහට කොන්සෙප්ට් එකක් ඇවිල්ලා. ASCII එක පුත්‍රාක්කේ තියෙනකොට අර ප්‍රොෆෙසර් ඇවිල්ලා දවසක් වාඩි වෙලා කියවලා තිනු අර PhD එකට මේක ඕනේ නෑ ඔය දාන කතාවක් ඇති කෙපීටවත් කරු මේ ඥානানন্দනේ මේක පෙරවදනට PhD දෙකක් දෙන්නවා තමයි මේ තරම් ලස්සනට ඉදිරිපත් කළා තියෙන මේ යටගේ කාරණාවක් ඉදිරිපත් කරලා තියෙන කියලා ඒකවල ස්වාමීන් වහන්සේ පැවිදේ. ඉතින් මේ අපි ඊයේ මැට්ටෝ විදිහට හරියට අර බුදුජානනාථගේ දේශනාව ආපු බමුණා වගේ තමයි අපි නිකන් ම්ම් කියලා හිතපැත්තේ තියෙනවා. අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ වෙහෙස බලන්නේ නැතුව කියනවා අපි පැවිද්දෝ නැත්තම් පැවිදි අපේක්ෂක නැතේ ඉඳී. මොන જાතිවත් තේරෙන්නේ නැහැ. මෛත්‍රී ගිය සුද්ධියක් කියලා. මේ concept එකෙන් රියටි පොත තියාගෙන දෙපැත්තේ dictionary දෙකක් කියලාම මමත් කියවනවා. ඒකේ තියෙන ඉංග්‍රීසි කාගෙද ඉල්ලකට තේරෙන්නේ නැහැ. ඒ තරම්ම ගැඹුරු කියලා. ඉතින් මට අපි නිකන් ගමේ පොලොස් ඉංග්‍රීසි දන්න අපට හිතා ගන්නවත් බැහැ. මට එක දවසක් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ මට මතකයි කියනවා ඒ conceptuality තියෙන පොතේ එක වාක්‍යයක් කරන jettisoning the raft and jubilating over it before crossing over to the other shore කියනකොට මම මතක ගන්න එක වචනයක්වත් තේරෙන්නේ නැහැ. මොන දිහා බලන්නේ හයි ආශිතුන්ගේම තේරෙන්නේ නැහැ කෙනෙකුට මුණ හරි අහිංසකයි. තේරෙන්නේ නැහැ. ඇත්තටම තේරෙන්නේ නැහැ. concept එක තේරෙන්නේ නැහැ. වචන තේරෙන්නේ නැහැ. ඉතින් මේක පරිවර්තනය කරන්න කියලා උගව දෙනෙක් කිව්වා කාටවත් කරන්න බෑ. ඇස්සේ ඔය අපවත් වෙන කිට්ටු වෙලා සිංහල කරන්නේ. ඒ සිංහල දානකොට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අතින් දේශනා දෙක තුනකදී නිවෙන නිවීම දේශනා දෙක තුනකදී මේක විසි සුද්ධ කර කර පිරිසිදු කර කර දියාරු කර කර දුන්නා දෙන හැම වෙලාවෙම උපරිම දන්න ප්‍රමාණය මේක තේරුම් ගන්න උත්සාහ කරා. ඉතින් උපදෙනෙක් කියන නිකම් මුදු දර්ශනයක් විතරයි මේකේ තියෙන්නේ. ඒක නිසා ඒව අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඊපස්සේ බුරුම ගියා. මම බැලුවා බුරුමේ ඉන්න කීප දෙනෙක් එක්ක මේක ගලමලා ගන්න පුළුවන්ද කියලා. එක්කෙනෙකුට ඔක්කත් ඒක දිරව ගන්න බෑ. නැත්නම් ඒගොල්ලෝ රසවත් නැහැ. ඒක හරිය මේ ඉපදිච්ච ගමන් ළමයෙකුට හයි ප්‍රෝටීන් දුන්නා වගේ බඩේ දියක්. ඊළඟට දෙන්න දියාර කරපු ආහාර. ඉතින් කරලා කරලා කරලා කරලා තමයි යන්තම් හරි මේ කියන දෙයකට විස්තර කරන්න අංග සම්පූර්ණත්වයක් හෝ පරිපූර්ණත්වයක් පැත්තක තියෙන්නේ. ඒ පුළුවන් බහදයක් ලබාගත්තේ කවදාකවත් ඉපදෙනකොට තිබුණු මේ ශක්තියක් නිසා නෙවෙයි. ඇත්තටම අපි ලෝකේ ඉපදෙනකොටම කනක් එකේ ඉපදුනේ. මේ එකම දෙයක්වත් විශ්ව වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපි අම්මලා තාත්තලාට සොරි කියන දෙයක් නැහැ. තිබුණේ නැහැ. අම්මල දාట్లా පැත්තක තියන්නේ පැවිදි උතුමන් ගාවත් තිබුණේ. ඒක පැත්තක තියන්න අදත් නැහැ. අදවත් මේක ගැන හොයලා කතා කරන්නේ අදාළ නැති නිසා වෙන්නේ. නමුත් මොකටද මන් දන්නේ මේ කිව්වා ඕක්ලන්ඩ් බණට සත්ත්ව සංයෝජන කතා කරන්නේ. ඉතින් ඒකකොට මටත් අර කර්ණ පුස්කොළ වද්දි ගියලා කලුකුටි නැදලා කර්ණ තැටිවල ලාම් තෙල් ගාලා සුද්ධ කරගන්න සිද්ධ වුණා. මේ මේකට අර්ථකථන දෙන්නේ. ඒක නිසා මේක තේරෙන්නේ නැහැ කියන එක ඒ බමුණට නල්ලට රැලි තුනක් ආවයි කියන එක දිවේ එළියට දැම්මයි කියන එක උදු තුන් සැරයක් සල්ලා ගියයි කියන එක ඉදත් එකයි අදත් එකයි ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මට මේ <clears throat> කරන්න පුළුවන් විග්‍රහය ඔක්කොටම තේරෙයි තේරේවා කියන දක්ෂක් මගේ නැහැ නමුත් මම දන්නවා තේරුම් කරලා දෙන්න උත්සාහ කරන උත්සාහ කරන්නේ මගේ භාවනාවට මගේ කමතහන් දෙක අදාළ වෙනවා ඒ වගේම මගේ ජීවන රටාවට කිට්ටු වෙනවා. ඉතින් මේ ජීවන රටාවට කිට්ටු වීම සඳහා අහන අයට අදාළ කරගන්න ඕන යතෝනේ දානං පුරිසං පංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තේ න අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝතේ තබ්බං තමන්ගේ හිතට එදිනදා වැඩක් කරනකොට හෝ ඉදිරිතර අම්මලා තාකෙනෙක් විදිහට නැත්නම් සහෝදරෙක් විදිහට නැත්නම් තමන් රැකියා ප්‍රවෘත්ති කටයුතු කරනකොට හෝ එහෙම නැත්නම් මනම් භාවනාවක් කරනකොට හිතේ මා පුදුමාකාර දේවල් කඩාගෙන ඉන්නවා. ඇවිල්ලා ඒක සුනාමියක් වගේ වහගෙන යනවා. ඒකට කියන්නේ සමුදාචරණ. ඒ සමුදාචරණය වෙච්ච වෙලාවක ආතපాత හොයන්න යන්න බෑ. ඇයි ආවේ මොකද ආවේ කියලා මේ Tamante විශේෂිතලයක් වැඩිච්චාම මේ විදුම් මනසයා නම්බුකාර මනසෙද්ද මොන දිශාවෙන්ද විද්දේ මොකද්ද ඒකේ විෂය ආදි වශයෙන් හොයන්න ගියොත් වෙන්නේ මොකද්ද? ඇටිලා තියෙන තාක්කල් විස කනවා. ඒෂා කිට්ටුවන්තේ ගිහිල්ලා වහාම වෙද කෙනෙක් කරන ගන්නවෝ. ඒ මනුස්සයා කියනවා මගෙන් සීතලය අයින් කරන්න දෙන්නේ මට දැනගන්න ඕන විදුපෙකන කවුද මට දැනගන්න ඕන මොකද්ද විස කියලා මට දැනගන්න ඕන කොයි ශායින්ද මට විද්ද කියලා මේ කට වහලා කුණුටවත් වෙන්න දෙකක් ගහලා නිතර යනත් ආයි මේ මනුස්සයාට අයිතිවාසිකම් තියෙනවා කිව්වොත් මේ හිතල ගන්න තමයි දෙන්නේ අවුයි මම මකට කියන කවුද විදි බ්‍රාහ්මණවාසිකද රාජ්‍යවදේ උත්තරත් වෙන්න ගහන්න ඕන කන්දය. ඊමෙල් ගැන දැන් ඕක දැක්කා. ඉතින් මේ වගේ ඒ ඒ ප්‍රපංච සංඥාව එවකට මේ හිතර හදගෙන ඇදගෙන වැටෙන මේ විවිධ සුලිසුලම් මේ සුවිවිධක ජල ගැලුම් විවිධ සුනාමි රැලි ඒක ජාතික වෙන්නේ හොයන්න යෑමෙන් ඒකේ වෙන තියෙන උප්පරීම හානිය වෙනවා. ඒ කියන්නේ කටි කුණු ගන්නවා. වැටිච්ච තැන විතරක් නෙවෙයි අරගෙන ඇඟ පුරා ගන්නවා. ඉතින් ඒක තමයි අද ලෝකේ පුරාම තියෙන්නේ. මේ ආගම්වාදයේ නිසා අද ලෝකෙට වෙලා තියෙන හානිය මේ ආගම් නොතිබුණා නම් මෙච්චර කරදර වෙන්නේ නැහැ. බුද්ධමාකාර හානියක් කරලා තියෙනවා. ඒ මොකද මේ ආගම් හැම එකක්ම කට්ටිවාදී ආගම්. මානවයාගේ මනුස්සකම නැති කරනවා. අර ආගම විරුද්ධ මේ ආගම. මේ උදේ රැයට බුදිය ගන්න හේතු උදේට ගහනවා. හිතා ගන්න බෑ. මේ සල්ලිතිකමකට කාණ්ඩ නැතිකමකට දඩේමකට මිනිහෙක් මරලා ගෑවත් ඒක ප්‍රශ්න නෑ ඒක දෙන්නේ. අදන් හේතුවක් මේ මතවාද. කිසිම කෙනෙකුට කවමදාකවත් තේරුම් ගන්න බැරි දෙයක් මේ මේ මතවාද නිසා ඒ තමන්ට එන ප්‍රපංච සංඥා සංඛාව. ඇත්තට මේ ඒ ප්‍රපංච සංඥා සංඛා කියලා කියන්නේ ඇත්ත කාරණාවක් නෙවෙයි. මෙන්න මේක වෙන්න ඇති කියලා තමයි හිතාගත්ත ඔහොබස් බයක් ඇතිව තියෙන්නේ. Taman විසින් ඒකට දෙන ආරෝපණයක් තියෙනවා. ඒ නිසා ප්‍රපංච කියලා කියන්නේ ඇතිදී ඇති හැටි දැක ගන්න බැරි වෙනකොට ඒකට දෙන අර්ථකථන. එහෙම නැත්නම් අපි තකතිරුකම්. එහෙම නැත්නම් අපි මරිකම්. එහෙම නැත්නම් අපි මෝඩකම්. එහෙම නැත්නම් අපි ඒකට දෙන අර්ථකථන. මේ ලස්සන වචන ගොඩක් තිබ්බට තාක් දියුකමයි තියෙන්නේ. ඉතින් මේ මිනිස්සයා දන්නේ නැත්තම් මේක මේ මම හදාගත්ත කතන්දරයක් වෙන මොකද්ද වෙලා තියෙන්නේ. මම මේ දෙකට විතරක් හදාගෙන තියෙනවා කියන එක දන්නේ නැත්නම් මේ මාසෙට කියලා දෙන්න ගියෝ කියලා දෙන්න යන මිනිස්සුන්ට කියාවි ඉතලෙට අත තියන්න එපා මට දැනගන්න ඕනේ මේ කොයි පැත්තෙන් දාවිද මට දැනගන්න ඕනේ මේකේ විසමනාවක් කියලා මට දැනගන්න ඕනේ කොයි වන්දිකෙද්ද විද්ද කියලා මම ප්‍රශ්න වැටක් අහනවා ඉතින් එතකොට මේ මනුස්සයාට ආදරෙන් කරනවා ඉන්න බබා කරවන්නේ බාබා ඉන්නේ ඊසලේ වස විදිනවා ඒ නිසා මම ඔයාගේ අස්සෙ දෙන්නම් කොහේ ඉන්න බෝලයක් අතේ දාගන්න ඕක කියලා බෑ. ඒ වෙලාවෙකින් කනලක් දෙන්න ගහනවා ගහලා හරි විතරේ කරනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ දරුවෙකු කුල තියාගෙන උරතල් කරගෙන ඉඳද්දී අර සෙල්ලම් කරන්න වගේ දීපු හතපහේ කාටක් ඔය එකක් උඩ දැම්මොත් කටේ දාගත්තොත් මොකද කරන්නේ? දරුවට ආදරය කරන තාත්තා කෙනෙක් මොකද කරන්නේ? හොඳට බෙල්ලෙන් හිර කරලා අත දාලා ඇඟිල්ල කොක්කක් වගේ තියෙන බොක් ගිරිය ඇතුලට දාලා ලේ ඉදි ඇතුලට ගන්න ඕනේ. වෙන මොනවා කරන්නේ? බබාට කියන්න බලද බව ඉන්න මේක පිත්තලෙන් හදලා තියෙන එක ඇතුලට ගියාම භාෂ්ම වෙනවා. එතකොට ඇසිඩ් වෙනවාට බෑ වට හිර දාන්න බෑ. මං එන්නකො පොසෙට් එකක් ගේනකම් කීක නටන්න ගියොත් බෑ. හිර කරන්න ඕනේ බෙල්ල කොල්ලන්න බැරි වෙන්නේ. ඇඟිල්ල දාන්නකොට කොක්කක් වශයෙන් දාලා ඉන්න මොනවා කරන්නේ? ඉතින් අන්නේ ඒ ටික අන්නේ විදිහට එයාටම හානි වෙන දේ දන්න කියන දේ කෙනෙක් ඒ අරන්දාන ක්‍රමය අපිට කල්ලාතු කියලා දෙන්න බෑ. මේ අවස්ථාවේ හැටියට කරන් කින්දි කරන්නේ. ඉතින් ඒකට හේතුව මේ මනුස්සයා ඉන්නේ තන්නේ කරම වාගත්ත මායාවක්. මෙයා මේ මෙහෙම වුණා. මෙහෙම වෙනවා. මම දන්නවනේ ඔක මට කියලා දෙන්න දෙයක් නැහැ කියලා ඒ ඉන්න ඒ වැරදි විග්‍රහය පංච සංඥා සංඛා කියන වචන තුන දාලා තියෙනවා. ඉතින් පංච සංඥා සංඛා කියන වචන තුන විස්තර කරන විතර ඥානන්ද සාංශේ පිටිස් ගානක් විතර අරගන්නවා. එන කියලා කියනවා. කොහොමද දෙයක් මත වැරදි දැකපු දේ මත වැරදි මතයක් කොට නැගෙන්නේ. ඉතින් ඒක මේ ලෝකේ හාස්‍ය ගණනට වැටලා තියෙනවා. මේ භයානක දේ හාස්‍ය ගණනට වැටලා තියෙන්නේ. ගම උදාහරණයකට කියනවා පොට්ටෙක් ඇවිල්ලා අහනවලු මේ ඇස් තියෙන මිනිස්සෙක්ගෙන් මේ කිරි කොහොමද කිරි කියන එක කොහොමද කියන්නේ මම කියනවලු කිරි නිකන් කොකෙක් වගේ කියන කොකා කොහොමද කියන්නේ එතන මම අතනමල පෙන්නවලු කිව්ව අත ගාලා කිව්වා ආපෝ එහෙමනම් බොනකොට උගුර පැටලෙන්නේ නැති මුළු දවස පුරාම අපි කරන කතාවල් ඔච්චරයි කොකා කොහොමද කියන්නේ සුදු පාටයි කිරි කොහොමද කොකෙක් වගේ කොකා කොලද මෙන්න මේ. ඉතින් පොට්ටයට දාගෙන ආපුවා කියන්නේ නෑ. මොකද එයා ඉන්නේ ප්‍රපංචක දැන් නැද්දක පේන්නේත් නැතුව තනකල කිරි බොන්න කියලා රතුපය කාසියක් හිරුණා විහිළුම කරගන්න බෑනේ. ඉතින් මාසේ කිරි අරහම. ඉතින් අපිට තියෙන ඇලර්ජික් බලනකොට අපි මේ එක එක කවමදාක ප්‍රත්‍යක්ෂ කරපු දෙයක ප්‍රපංච නැහැ. ප්‍රපංච ඉන්නේ අසු විරෝධී වල තමයි. ඒ දෙන එකන දෙන්නේ එක අතේ බැලෙන. ඔය එකම ඔය අතීතයෙන් කතා කරන එක එක්කත් කරලා නැහැ. ඒක මගේ ජීවිතය තුල මම දැකලා තියෙනවා. ඕනම කෙනෙක් යවොත් දැන් පෙන්නන්න ඕක කරලා බලන්න බය වෙන්න එපා. මොන දෙම කිය දැන් බෑ පත්‍ය කරන්න ඕනේ අනම්මන චලිතුරු ගන්න බලන්න. ඉතින් ඒ නිසා අපිට ප්‍රපංච වෙන්න නම් අපි ළඟ අර්ථ දැනුම තියෙනවා. ඒ අර්ථ දැනුම විතර භයංකර දෙයක්. දන්නේ නැති එක වෙනම දෙයක්. දන්නේ නැත්නම් අහිංසකයි. මේ අර්ථ දැනුම නිසා ඒකට කියන්නේ කේසාග්නි කියලා. පිටකර වෙනවයි කියලා කියනවා. ඔය වී වේලනකොට විමුක්තිය <coughs> බාහකමන් වී කෙලිම අවුඩ දැම්මොත් පිටපැත්ත කර වෙනවා ඇතුලේ අහු. ඉති කරන්නේ ඉස්සල්ලාම වී බානවා ගොම පොළ උඩට. ඒල වතුර ටික බී ගන්න ගන්න ගොම පොළ උඩට. ඊට පස්සේ හඳේ එළිය වගේ ඉර පායන වෙලාවල් තියෙනවානේ. අනේ ඊට පස්සේ පවණ වේල. ගේ ඇතුලේ තියෙන පවණ වේලනවා කියලා කියන්නේ අර වී ඇතුලේ වතුර නැති වෙන මට්ටමට ගොම පොළවක ඩයිට් පස්සේ හඳ එළිය වගේ තියෙන ඉර එළිය වේලනවා. වේලලා වේලලා මට්ටමකට ආවට පස්සේම කෙලිමි ඉර එළියට දානවා. එතකොට පිට තියෙනම හිමීට හිමීට ඇතුළට වියලි ගතිය යනවා. එතන මැද අමු හිටින්නේ. එක් ආරණම ගත්ත ගමන් අවුවට දැම්මොත් පිටකර වුණොත් අය මොන જાතියෙවත් පියයට වෙන්නේ නැහැ. ටික කාලයක් ගියාම තියෙනවා ඇතුළේ මතකුවේ. ඉතින් අද අද ඉන්න උගත්තු ඔක්කොම පිටකර වෙච්ච කට්ටිය. කේසාර අය කතා කරන්න දෙයක් නෑ ගොඩ ගන්න බෑ. මොකද එයා දන්න මේ අය වෙන තොරතුරු ඇතුළට වීම සහ ඇතුළේ තියෙන දේවල් පිටවීම කට ඔෆ් වෙලා තියෙනවා. දන්නවයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ කෙනාගේ ඒ කියන ඕලමලකම නැති කරන්න ගියාම පුදුමාකාර කායික මානසික විකෘතියක් තියෙනවා. ඒත් පාළුමයි. ඒ ඒ ඒ ප්‍රයත්නයේ සඳහා මොන දෙයක්වත් පාඩු නැහැ. නමුත් ඒ ආතුරයෙන් කිසිම සහයයක් ලැබෙන්නේ නැහැ. දන්නවා මේ දේ හරහා යන්න වෙනවා. මොකද මේක භාගෙට දැන් පිටාලයක් තියෙන්නේ. මේක කෑවොත් බඩට දෙනවා. කිඹුත් කුමු වෙනවා. ඉතින් ඒක නිසා අද තියෙන මේ ලව භෞතික දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සයා manussත්වෙ පුදුම තාලෙට ඇත්තට බලන්න. ඊට පස්සේ manussත්වයේ කියන සාමාන්‍ය බුද්ධිය පිටින් පිටරටින් ගෙනල් නැවෙන් ගෙනලා දෙන්නේ. දන්නේ නැහැ. ඒකේ භයානකම தත්ත්වය තියෙන අපේ දරුවෝ. ඊට එහා දරුවන්ට දරුවෝ. දැන් අපි බැරි වෙලා හරි හොඳට පින් කරලා දන් දීලා තිල් රැකලා මැරලා යනවා කියන්නේ. මැරලා ගිහලා ආයෙත් දෙනකොට දැන් අපේම මිනිබිරිගේ බඩේ ඉපදුනායි කියලා හිතන්න. දැන් අපිට මොකද්ද පේන ලෝකේ දා? උන් අපිට මොනවා පෙන්වයිද සදාචාරික. දැන් හැදෙන પરම්පරාව කොහොමනම් උන්ගේ දරුවෝ කොහොම වෙයිද? උන් නෝම් එක වෙලා ඉඳලා. ඒකට අපි මේ කියන මේ මදුපින්නික සූත්‍රයේ මේ ඇහි ඉඳලා අහන්න පුළුවන් වෙයි. ඒගොල්ල මොනවද පෙන්නයිද අපිට මේ දරුවන් විසින් ජීවිතේ උත්තරී වැදගත්ම දේ කියලා මොනවද කියන්නේ. ඒක නිසා ඒ තේරුම් අරගන්න ඕනේ අපි අද මේ පටලවාගෙන ඉන්න එකේ ඒ එදා මේ ධාතුර කිසි වෙනසක් නැහැ. පටලවිල්ල පටලවිල්ල. ඒ පටලවිල්ලේ හැටියට අපිට ප්‍රපංච සංඥාව වෙනවා වැලි සුලක් වාගේ, දියසුලි වාගේ, ගිනි කඳු වාගේ, භූමි කම්පා වාගේ එනවා. අපි මේවා පිළිබඳ කොච්චර හොයන්න ගියත් මේකේ සාධාරණීකරණයක් හෝ මුලක් හෝ සාධනීය උත්තරයක් ලැබෙන්නේ නැහැ. එතකොට වෙන තියෙන හැම වෙලාවෙම ඉක්මනටම කරන්න තියෙන එක අභිනන්දනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා. අජෝසනය කරන්නත් එපා. මේක මේ ප්‍රපංචයක්. මේක මේ අපේ පරිපාලනයෙන් තොර එකක්. මේක ප්‍රපංචයක් කියලා දන්නවනම් ඉස්ලාම් ප්‍රථමාදාර කියලා පැත්තකට වෙන එකයි කරන්නේ. ඉතින් ඒක කරන්න බෑ මේ අද ඉන්න අතිපණ්ඩිතයෝත් එක්ක. ඒගොල්ලන්ට ඒව බෑ ඒක ඔක්කොම විග්‍රහ කරන හරි ගැසනකොට ඇත්තට මේ ප්‍රපංචයත් එක්ක වැඩි වෙලා ගත කරන්න කරන්න ආසාදනය වැඩි වෙන්න පටන් ගන්නවා. කිසි බීජ දිගින් දිගටම එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කවුරුහරි තේරුම් අරගත්තොත් මේ ප්‍රපංච සංඥා සංඛා දුරු කිරීම සඳහා මේ කරන කායන වසනාව වගේ දෙයකින් කොහොමද මේකට උදව්වක් ආධාරයක් ලැබෙන්නේ කියලා. ඒක තමයි අපිට අපේ වැඩමුළුවකදී ආධ්‍යාත්ම ජීවිතේට ලැබෙන සම්බන්ධතාවය. නිසා ප්‍රපංච නොකරන සුළු ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන වූ නැවත ලැබෙන නැවත ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණකට හිත දාලා පුරුදු කරගන්න. ඒකල දැනගන්න මේ අරමුණේ ඉන්න තාක්කල් ප්‍රපංච නැහැ. අනික හැමතැනම ප්‍රපංච තියේදී මම බෙන්ච්මාක් එකක් හදාගන්නවා. මම පිවටල් පොයින්ට් එකක් හදාගන්නවා. රෙෆරන්ස් පොයින්ට් එකක් හදාගන්න ඒක හොඳටම සැකරලා දැනගන්න මේ අද්දුතු ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒක ප්‍රපංච නෑ. ඒක නැත්නම් ඒක ආලවට්ටක් නෑ. හිතලුව නෑ. ඒකට මේ ප්‍රපංච සංඥා සංඛාවන්ගෙන් අධික පුද්ගලයාට පුදුම කම්මැලිකමක් එනවා. මේ ප්‍රත්‍යක්ෂණය කළා කියන්නේ නැවත නැවත අත්විඳින්න බලන නොමිලේ ලැබෙන අරමුණකට හිත දානවා කියන එක අද තියෙන මේ භෞතික ලෝක විශ්යන් එක්ක බලනකොට කාලීනාස්ති පිළිමක් කියලා කියනවා. නැවත නැවතත් තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. යනකොට එනකොට කනකොට මොනකොට ඒ බව දැනගන්න. ඒ කියන්නේ අඩු ගානේ මේ මගේ ඉරියව්ව. එන්න තමයි මේ ඕලාරික අත්පටිලාභේ. කිසි කෙනෙකුට නෑ බෑ කියන්නේ. ඒක ඕන වෙලාවක ආභෝග කරන්න. ආභෝග කරන්න. ආභෝග කරන්න පුළුවන් කියන්නේ ඉඳගෙන. මම ඇත්තටම වහගත්තට පස්සේ මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක ඉඳගෙන ඉන්න එකේ ආකෘතිය හිතර ගන්න පුළුවන්. ඒ ආකෘතිය මනෝ විකාරයක් නෙවෙයි. ඊට පස්සේ හිතගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැටි. නිදාගත්තට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැටි. ඇවිදිනකොට වෙනස් වෙන්නේ නැහැටි. ඕන තරම් ලක්ෂ කියලා කෝටි වාරයක් පරීක්ෂා කරලා කියන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න බාහිරේ කවුරක්වත් අවශ්‍ය නැහැ. කිසිම සමීකරණයක් අවශ්‍ය නැහැ. කාටවත් උදව් කරන්නත් බෑ. කාටවත් කරදර කරන්න බෑ. මේකවත් දන්නේ නැතුව අවුරුදු 100ක් මේ ලෝකේ ජීවත් වෙලා මැරලා යන සෙනඟ කොච්චර ඉන්නවද? තමන් ඉඳගෙන ඉන්නකොට එක චිත්තක්ෂණයක්වත් ඉඳගෙන ඉන්න බව ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැතුව ඒක සඳහා හිත යොදන්නේ නැතුව ඒ හිත යොදපුවම දැනෙන අත්දැකීම හිතට වද ගන්න නැතුව ඒ දැකී අත්දැකීම තව කෙනෙකුට වාර්තා නොකර මේ යන අවුරුදු 100 පිළිච්ච 80 පිළිච්ච 60 පිළිච්ච 40 පිළිච්ච කී කෝටියක් මරන එකම දෙයක්වත් නැ ප්‍රත්‍යක්ෂණය කරලා ඔක්කොම අරය කිව්වා මෙයා කිව්වා එහෙමලු මෙහෙමලු පරක්කාවක් විතරයි තියෙන්නේ. ඒ මනුස්සයා ඒතර BSc දෙක තුනක් අරගෙනත් ඇති. ඒ නැත්නම් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඉඳගෙන ඉන්නකොට මොනවද දන්නේ කියලා අහන්න බෑ. මිලෝ ඉන්නේ එකෙකුටවත් කියන්න බෑ. ඕනම වෙලාවක බලන්න වාඩි වෙලා දුවර පට්ටල ඒක කරනවා දවල්ට හොඳම වෙලාව. මේ ඇඟ නාවල කවල පොවල. දවල්ට හොඳම වෙලාව බුදුන් වහන්සේලා පහනක් තියලා අල්කාරේ උඩ ඉඳගෙන වගේ හරි කරන්නේ ඉස්සරහින් කරන්නේ හොඳට වාඩි වෙලා බලන්න මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කිව්වා. අපි ලෝකේ දන්න කිසිම තියරියකින් ඒක විස්තර කරන්න පුළුවන් කියලා. කරන්න බෑ. ඒකේ තරම්ම රැමුරක් තියෙනවා. මේක පන්නලා යන්න නෙමෙයි ලෝක විශ්ේ සියරම තියෙන්නේ. ඉතිහාසය ආරම්භලා ඉතිහාස ගන්න බෑ නේද මේක විතරන එකනේ. ඉතින් ළමයා පයි පෙළුනවලු ඉතිහාසෙ. ඉතින් අල්ලපු ගෙදර ගෑනු මනස ඇවලු මොකද අනේ වාගේ බබා තේ තේ අපේ ළමයා පාස් ලයිග් පිස්සු දානේ එළම ඉපදෙන්නත් ඉස්සර දේවල් නේ අහලා දෙන්නේ එළම මොහොතේ වදන්නේ. ඉතිහාසය කියන්නේ ඒ තරම්ම පචයි. දැන් මෑත වෙනකොට ඔය මේ මිනිස්සුගේ ඉතිහාසය වෙන පටන් ගත්තා ඩයිනෝසර්ගේ ඉතිහාසය වලට පච ඩොං ගණන් තියෙනවා. අපි මේ හදලා පිටි ඇඳලා තියෙන අක්ක කරලා මියුසියම් වල හැම තැනම ඇඳලා තියෙනවා. හිත වෙනකොට ඒක බොරු කරනවා. භූගෝලේ කිව්වා භෞතික විද්‍යාව කිව්වා භෞතික විද්‍යාව කියන්නේ කිසිම එකේ ඔය කියන්නේ ඇතුළට විස්තර බලලා තියෙන කියන්න. ඔක්කොම වහිනවා. ඒක ෆ්‍රිජ් ඔෆ් කප්ටඩිය පොතේ තාව ෆිසික්ස් එකේ කියනවා. කොහෙද ඉවරයක් කරන්නේ? මේකේ ඒ බාහිර දේවල් වලින් චීන කණාඩි දාන දුරේක්ෂ දාන අන්වීක්ෂ දාන පිට බලද්දී ඌට කවදාකවත් ඇතුලේ මොඩ යපෙන්නේ. දුරේක්ෂකට හෝ අන්වීක්ෂකට බලන එකගේ මොඩකම අහුවේද කවදා? ඒ වගේ විශයක් අද තියෙද්දි මේ ඇතුළත සැකහැර දර ගැනීම සඳහා මධ්‍යන්‍යක් නෝම් එකක් රෙෆරන්ස් පොයින්ට් එකක් ඒකට බුදුජානනාංශය සඳහන් කර තියෙන්නේ ඒ ශෝක නොකරන තැන රජස් නැති තැන ඒ ക്ഷേම භූමිය දාන්නවන අශෝකං විරජං ඛේම ඒකම් මංගල මුතුල තමන් මේ ජීවත් වෙනකොට අදිසියක් සුනාමියක් ආවොත් අදිසියක් උපරිච සංඥා සංඛාවක් ආවොත් අදිස්සිය තමයි නොදන්න කලබගැනියක් වුණොත් හිත ගන්න ඕන කොහෙද කියලා දන්නේ නැත්නම් ඉතින් යාට වෙන අමංගල්‍යයක් නැහැ. මේ හෝල් එකේ ඉන්න කට්ටිය දන්නේ නැත්නම් ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක ඇසෙම්බලි පොයින්ට් එක කලබලයක් ආපු වෙලාවේ ඉස්සු ගන්න පුළුවන්. මම හෝල් එකට එන්නේ ඉස්සලා කියන්නේ මේ වගේ තියෙන නීතියක්. මේක ජල දැනුම් එන්න පුළුවන්. ගිනි එන්න පුළුවන්. භූමිකම්මා එන්න පුළුවන් කර්මාන්තල ඔක්කොමලා දැනගන්න ඕනේ. දැන් නැත්තම් දැනගන්න අර මැද තියෙන තල් ගහයට ගහගෙන ඇසෙම්බලි පොයින්ට් කියන එක. ඒක දන්නේ නැත්තම් මහා ඒ කාලය දිගා. සංවිධානය කරපෙන්න වැරදි. මොකද මේ කලබලයේදී කරන්න බෑ. ඉතින් මේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දන්නේ නැතිනේ අපි මෙතෙක් කල සංසාරේ ගත කළේ. කික්කක් දන්නේ කලබලයක් වච්චා උගේ අම්මට ගිහලා හම්දු අම්මට බයි. සිතන් කතරගම දේවාට පූජා වට්ටිය කරන් ගිහිල්ලා ඉල්ලලා හිටවන්නේ හත් දෙයියනේ අයියන මොන අපරාධ කරනවද අපට මෙහෙම වෙන්නේ කියලා එහෙම බැරි වෙලා හරි මේ කතරගමදී නොදලක හිටියොත් එහෙම පූජාවක් යගෙනියන්නේ නැතුව තෝගේ ඇස් දෙක කුරුම්ම ගෙඩි වගේ ඇස් දෙකට එන ගහලා තිබුණා දැක්ක අපේ මට මේ ආවඩ වෙද්දි කතරගමදී අනේතෝ කියලා කුරුම්ම හරපෙන් බලයි. නේද දෙවල් කියලා කියන්නේ. දුන්නාට පස්සේ කතරගමදී ෂේප්මන්ට් එකට පොඩි සපෝට් එකක් දුන්නා. ලොකු පූජාවක් කියලා අනියා අතපය දෝතු ගන්න සමාවෙන්න. ඒ වෙලාවෙ මට පොඩ්ඩක් කේන්ති ගිලේට දෙයියෝ මුණ බලන්න කියලා දෙයියෝ ෂෙල් කරා. ඒ ඒ කොහෙම කොයි මඟුල දැනගත්තත් කලබලයක් වෙච්ච නම් හිත තියන්න ඕන කොහෙද කියලා කායින් හරි අහන්න බෑ. පවුලකින් අහලා කියන්නේ කියන්නේ. නැත්නම් ෆිසිෂියන්ගෙන් අහලා කියන්නේ කියන්නේ. ඒ ධර්මතම මුලාමද වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ පෙන්වන්න හදන්නේ ප්‍රපංච සංඥා සංඛා කියන මේ සංකීර්ණ විශේෂය මුළු ලෝකෙම වහයලාගෙන තියෙද්දි ඒක ගැන හදාරන්න ඕන එක නා ඒකට විකල්පයක් හොයාගන්න. ඒ විකල්පෙට තමයි අපි කමටහන දෙන්නේ. ඒ විකල්පෙට තමයි අපි මේ කායගත සතිය කියන්නේ. ඒ විකල්පෙට ඕනේ නම් මේ උදාහරණ අර්ථපති ලාභේ කියන්නේ. එනිසායි ඒ විකල්පේ වශයෙන් ලැබිච්ච මේ කය, මනුෂ්‍ය කය අපි බුද්ධෝත්පාද කාලයට පස්සේ ලැබිච්ච වටිනාම දේ. බුදු කෙනෙක් ලෝකේ පාලනයට පස්සේ දුර්ලභ අනුස්මේ බුද්ධ පාදෝ ලෝක. ඊටාම දුර්ලභ මේක බුද්ධ ඥානතික දානවා අපිට කියලා. ඊට පස්සේ ඒක ක්‍රියාවත් කරන්න අනිවාර්යයෙන්ම මනුස්සයෙක් වෙනවා. ඒක දෙවෙනි එක තමයි දුර්ලභ මනුස්සත්ව පැටලා. ඊට පස්සේ කයට හිතගත්ත කියන එක තමයි ක්ෂණ සම්පත්තිය. දුර්ලභ කණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන්නේ මම දැන් මෙතන. ඉතින් මේ තුන ලැබුණා නම් මේ මුළු ජීවිතේම ලබන්න තියෙන උත්තරම සම්පත්තිය. ඊට පස්සේ තමයි යාට කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය පැවිද්ද වගේ ඊතර සම්පත් ටික ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ තුන පිළිබඳව කතා කරගොම ඒක මේ ඌ ආධ්‍යාත්මික කතාව බුද්ධාගම කතාව ඕනේ අපි මේ දරුවන්ට මේ මේ දේවල් උගන්වන්න. ඒ උගන්වන්න යනකොටම ඒ බාහිර දේවල් උගන්වන්න යනකොට මේ ඒ ප්‍රමාණයට බුදුහාමුදුරේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ ප්‍රමාණයට manussත්වයේ ශ්‍රද්ධාව අඩු වෙනවා. ඒ ප්‍රමාණයටත් වඩා වර්තමානයේට අඳුනට. අද ලෝකේ හොඳතෝම ඒක උපමාන වලින් පෙළෙන ඉලක්කම් වලින් පෙළෙන. මේ ළමයි අධ්‍යාපනයට ගිය ගමන් එවගේ ශ්‍රද්ධාව නැති වෙන හැටි බුදුහාමුදුරන්ටම විතර නෙවෙයි අම්මා අප්පා කෙරෙහි අධ්‍යාපන ඥාන කෙරෙහි ශ්‍රද්ධාව නැති වෙන හැටි මේ මනුස්සකම නැතුව මේ ළඟින් කාගේ බෙල්ල කපලා හරි කමන්නේ ඉදිරියට යන්න හදන හැටි. ඒක සඳහා කිසිම බයක් ලැජ්ජාවක් චකිතයක් මොකක්වත් නැති වෙන්නේ නැහැ. ඒ වගේ මේ වර්තමාන මොහොතේ මේ උපරිම සැපේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒකට කියනවා පිරිච්ච ගතිය තියෙන්නේ. සම්පත්‍ති කරගතිය තියෙන්නේ. ඒකට වෙලා නැහැ කියලා. ඒක හොයනවා වෙනුවට බාහිරේ හොයන හැටි දිහා බලනකොට ඒ මිනිස්සුන්ට මේ උකුණින්ගේ පසපැත්ත තරම් මොළ ධාතුවක් තියෙනවා කියලා හිතේ. මේ වර්තමාන මොහොතේ බුදුජානන්තය සඳහන් කරලා තියෙනවා සියලු සැප සම්පත් තියෙනවා. ඒකට කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ දාපු නම තමයි සාසනික සම්පත්තිය. මේ වර්තමාන මොහොතේ ඔක්කොම තියෙනවා. නමුත් අපි ඒක තබා දවසේ කොච්චර වෙලා හොයනවද ඊට වැඩි අඩු සම්පත් ඇති දේවල් සඳහා ගත කරනවා. ඉතින් මේක ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රපංචාහාර. ඒ කියන්නේ අපේ ඔළුවට වදලා තියෙනවා. මේ වර්තමාන මොහොතනම් ඉතින් 60 වෙනුනට පස්සේ ගන්න පුළුවන්. දැන් මොකද දෙනෙක් එකනේ 60 වෙනුනට පස්සේ ඉන්නේ මෙව්වට. 60 පිරෙනකම් පුළුවන් තරම් කීයක් හරි හම්බ කරපල්ලා. ඉතින් අපි ප්‍රින්සිපාලිටි වෙන්නේ ඉලක්කම් හතර පඩියක් ගන්න පුළුවන් නම් එහෙම ගන්න. දැන් ඉලක්කම් පහේ ගන්නක්වත් උනේ දැන්. ඊට වැඩිය මෙච්චරක් ගන්න ඕනේ. ඉතින් ඒක ළඟා කරගත්තට පස්සේ පුළුවන් මම භාවනා කරන්න. අන්ති කිනෝ බල බාන කරන පිස්සු වෙනවා. බෑ කරන්න බෑ. අයින් හරි අපිස්සු හිඹිසු භාවනා කරමු ගියා පිස්සු තද වෙනවා. ඒක ඉති වෙන්නේ එපා යපා. මේ මේ පංච සහ යථාර්ථය දෙක අතර මේ තරම් කලුසු වෙනසක් තියේදී අපි අරකට හතර කුරෙම යන්න හදද්දී පංච දිගේ මේක යථාර්ථයට ආපු ගමන් කරකොලත ගැවුනේ. ඉතින් ඒ මදිවට ඒක පිළිබඳව ඒ විදිහේ අර්ථකථනයක් හෝ එහෙම නැත්නම් එහෙම දෙයකට ආදර්ශයක් හෝ ගන්න කෙනෙකුත් නැහැ. ඔක්කොමලා ඉන්නේ හොඳට බීලා. එහෙම නැත්නම් මදේට ප්‍රමාදයට ලක් වෙලා. ඒ කරගෙන යන අර බරපතල ප්‍රයත්නයේ ගැළපෙන විදිහට විකෘතියක් මොකක් හරි එකක් කුළු දාගෙන එහෙම නැත්නම් නැතුව කරන්න බෑ. ඉතින් මේ ඔක්කොමලා ඉන්නේ වගේ අන්ධ પરම්පරාව කියලා මේකට කියනවා. මුල් එකක් ඡන්දය. ඒකයි කන වෙලාලා නිත්‍ය ඡන්දය. ඒකයි කන වෙලාලා නිත්‍ය ඡන්දය. ඉතින් අන්දයෝ කියපු දේවල් තුගයක් නිකේ තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට කවුරු හරි තේරුම් අරගත්තොත් නෑ මේ කොයි දේ සිද්ධ වුණත් කමන්නේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒ වගේ දෙයක් වුණොත් හදිස්සියට යන්න ඇසෙම්බලි පොයින්ට් එක හදාගන්න. කර්ම ප්‍රාණයක් තියෙනවා. ക്ഷേම භූමියක් තියෙනවා. නිර්මල ධනක් තියෙනවා. නික්ලේශී තරක් තියෙන්න ඕන කියලා. ඉතින් ඒ කෙනෙකුට එහෙම සාධාරණව පරිශීලනය කරන අහිංසක නිතමානි කෙනෙකුට කියලා දෙන්න වුණොත් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එක තමයි මේ ക്ഷേම භූමිය කියන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන තමයි නික්ලේශී බව කියලා. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එකයි නිර්මල බව කියලා. මේක තමයි අපි හදිසියක දෙකට ඉන්න ඕන තැන කියලා. ඒක කියලා දෙන්න විතරක් කොච්චර කල්යයි. එතන වැඩමුළු හත අට කරපු කට්ටිය ඇති මෙතන. ඒක කීයෙන් කියන්නේ ඒ බව දන්නේ. අපි භාවනා කරන්නේ ඒකට නෙවෙයි. අපි භාවනා කරන්නේ මේ අහසෙන් යන්න. අනුගේ හිත් බලන්න. එහෙම නැත්නම් දිබ්බ චක්කු දිබ්බ සෝත ලබන්න. විසක්කා මේ ලැබිච්ච manussත් ප්‍රතිලාභය උතුම් කළ සලකන්නේ. තමන්ගේ ඉරියව්ව වර්තමාන මොහොත කියලා කිව්වොත් අයියෝ ඕකද කියලා. මේ ලංකාවේ ඉන්න ඔක්කොම ගුරුවරුන්ගේ ප්‍රධාන අධ්‍යක්ෂකවරු එකතු කරලා දවස් තුනක විතර සම්මන්ත්‍රණයක් තිබ්බා රාති පාසලේ. ඒක ලස්සනම කැලේ තමයි ඒකේ භාගයකට වැඩි පිරිසක් මුස්ලිම් සාපේමල ඒගොල්ලෝ ඉල්ලුවා පාසා පිළිගත්තා. ඉතින් මාත් හරි ආසාවෙන් ගියා දෙමටියක් ඉන්න ගන්න කියලා. ඇත්තට මේකට හරීම දක්ෂ අපේ මුතු සිරික මහත්තයා හිටියා. මුතුම ලස්සනට ඒක ඉදිරියට කරන මුළු ශාලාව මුළු මේකේ මුළු හෝල් එකම මේ සිංහල මේ දෙමළ කතා කරගෙන කොහොමද සතිය පුරුදු කරන්නේ පුරුදු කළා අන්තිමට අපි ඒ හැම දිස්ත්‍රික්කයකම ඔබ ඔබතුමාලා ගෙනියන පණිවිඩේ ඊට පස්සේ කලාප අධ්‍යක්ෂකවරු ඊගාට අධ්‍යක්ෂකවරු හරහා විදුවල්පතුමලා මේක දෙමු කියලා. ඉතින් දෙන්න කතා කරනකොට මේ දෙමළ සහ මුස්ලිම් කට්ටිය කියනවා පුදුමාකාර උනන්දුවක් තිබ්බා. කවදාකවත් මෙහෙම දෙයක් අහලා නැහැ. මේක ඒකාන්තෙම කෙලවරක් තියෙන එකක්. හැබැයි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගෙනාවු නිසා ෂුවර් නැහැ කියලා වෙයි. මොකද ඒ දෙපාර්තමේන්තුව කරපු ඔක්කොම වැරදි මිදික. ඉතින් අපේ නරක වෙලාවට දොන වෙලාවට දන්නේ ඔය ප්‍රතිබන්ධ පටන් ගත්තම අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරා. ඒ උනන්දු වෙලා ඉන්න වෙලාවේදී මේ අදහස් කරනකොට ලංකාවේ දිස්ත්‍රික්කයේ කියන එක හොඳ නැහැ. ඒකම කතා කරන ඔය මේ සතිපට්ඨාන දුගන්නට ලෝක හරියන්නේ. ඔය කියන්නේ මේ සතිපට්ඨාන ඒ කාර්යය. ඒ කියන තාලෙන් බිම ඉන්න පණුවක් නැරලා. මුස්පේතු. නාස්තිකයි. අච්චර අර මේ අන්‍යාගම කියන්නේ මේ පළවෙනි දෙයට අහපු වෙලාවේ මේ ගැන කතා කරලා ඇති ආන්තම් මෙහෙම දෙයක් නම් කරනවා කියනකොට ඕක කරන්න වෙන්නේ. ඒ මොකද ඒගොල්ලෝ හතිපට්ඨානේ කරලා තියෙනවා. කවදාකවත් මේ ප්‍රපංච නොකරන මධ්‍යස්ථානේ. මේ ගොඩාක් භාවනා කරලා තියෙන හතිපට්ඨානේ තා සුන්දර විදිහට ගායනා කරන්න පුළුවන් ආගෙන ෂෝක් එකක ගිහින් යනවා. එන මොකද්ද දන්නේ නැහැ මේ. කායන පස්සනා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කරන්න බෑ ඒගොල්ලෝ කියන විදිහට. ඉතින් ඒගොල්ලන් කරන්න බැන්නම් කොහොමද අධ්‍යක්ෂකවරු කරන්නේ කොහොමද ගුරුවරු කරන්නේ ඒක කොහොමද ළමයි කරන්නේ? ඉතින් මේකෙදි තියෙන මේ මේ පටලැවිල්ල මොකක්වත් නෙවෙයි තනි ක්‍රම සංවේදන පටලැවිල්ල තියෙන්නේ. මොනවා පටලක්වත් නැහැ. ඒ නිසා මේ ප්‍රපංච කරන්නේ තමයි අපේ එකම ජීවනාලිය. උදේ ඉඳලා හැන්ද වෙනකම් ඔය අපිට ලැබෙන ඔක්කොම දේවල් එකතු කරලා පොත්තු රොටි ගන්න එක තමයි ප්‍රපංච කරන්නේ. පොත්තු රොටි ආරම්භය. මුට්ලි අඟ දාන ඒවා ලොකෝම එකතු කරලා <laughs> කට කටස් කට කටස් දාලා හරි ඇසලා මේ ටෙම්පරාදුවක් දැම්ම දුන්නා. ඉතර වඩ කිව්වක් හදනවා. එහෙම නැත්නම් පැටිස් හදනවා. එහෙම නැත්නම් ෂෝට් ටීත් හදනවා. ගෝදම්බ රොටි හදනවා. දැන් අලුත් මේක කොත්තු රොටි. කොට්ලි ඉතුරුන ඔක්කොම බත් කාලේ ඉතිච්චාම ඉතුරු වෙනවා ටික තමයි. ඒක කවදාකවත් විසි කරන්න අපව වටිනවා. ඒවා ඩී ඩී සයිකල් කරනවා. කටකටස් කටකටස් ගාව කොත්තු දැම්මා. කාපු කාපු ගායි බඩ. ඒක වෙනම කතාවක්. ඉතින් අපි අපේ දවස පුරාම කරන්නේ ඒ ඒ සිද්ධි මොනවා හරි ටිකක් අහුල ගන්න. අහුලගත්තේ ඒ ඔක්කොම එකතු කරලා මේක කොත්තු රොටි හදනවා. එහෙම නැත්නම් මේකෙන් මේ වමහරාගෑමක් කරනවා. ඒක තමයි අපි ඔය විනෝදා. දවස පුරාම කරන්නේ මේ ප්‍රපංච කරේ ඊපස්සේ විච්ච සිද්ධි මුල්ලේ ඒකෙන් ආපුවක් පච්ච කරන තුරු තමයි අපි ජීවත් වෙන්නේ. අපි ඉන්නේ සබන් බබුලක් ඇතුළේ. අපි ඉන්නේ අපි ඒ දැකපු දේ, පෙන්නපු දේ කොහොමද අපි දැකපු දේ තුල කරගෙන මේ කටේ. ඉතින් නිසා කාටද කිව්වොත් යතෝ මිලානම් කුලනම් පංච සංඥා සංකාර නුදාචරන්ති. එත්තේ නාවි අවිරදී තබ්බම් අභිනන්දි තබ්බම් අජ්ජෝසේ තබ්බම් කියලා නෑ මම ප්‍රපංච කරන්නේ නෑ. නෑ මොකලාම ඉන්නවනේ. හොල්මන් මෙතන තිබ්බද? කී දෙනෙක්ගේ හොල්ම ඔළුව ඇද්ද ගෙදරට? කී දෙනෙක් කිව්ව ඇද්ද මේකට පස්සේ මොකද කරන්න කියලා. එහෙම නැත්නම් ළඟ ඉන්න අයට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ හැම වෙලාවකම මේ ප්‍රපංච වලටනේ පොර වැටේ. මේ ඉන්න බව තමන් කරන වැඩේ පැත්තක තියෙද්දි ඒක තියෙන අර නයිසර්ගික පිවිතුරු භාවයේ පැත්තක තියෙද්දි ඒකට ආලවට්ටම් දාපු මොනවා හරි දෙයක් අපි අවුල ගන්න. එහෙම නැත්නම් සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කරපු දේ අර ප්‍රകൃතියට හරිම රසවත්. ඉතින් ඒක නිසා මේ ලංකාවේ මේ ළඟින් මම දැන් ලංකාවේ කට්ටිය ඇවිල්ලා ක්‍රිකට් ගහනවා. ඒ ක්‍රිකට් ගහනකොට දැන් මේ ෆීල්ඩ් එකේ එවුව පෙන්නනවා. මොකද ටීවී එකේ. ඒ වුණාට කමෙන්ටේටර් කියන එක රේඩියෝ එකෙන් ඇවිල්ලා ඒකත් දාගන්න. මොකද අරූ කියන පචේ අර බලන එකට වැඩිය හරි වටිනවා. වීඩියෝ කමෙන්ටේටර් කියලා කියන්නේ ඕන කුණු අර මේ මේ මේ මේ අලුවා මෙච්චර නළුව නෙවෙයි කියන්නේ ක්‍රීඩකයා. ඒ ක්‍රීඩකයා මෙච්චර ගහලා තිනවා, මෙච්චර ගහලා තිනවා, මෙච්චර මේ මේක ඇත්තනාවිට පේනවා. අරුවර කරන දේ කොච්චර වටනකමක් කියන්නේ. කාගවත් කමෙන්ට්ලයක් නැතුව අපිට මොනම දෙයක්වත් තේරෙන්න බෑ. ඒකට කවුරු රැවිලා අත්ත කතරක් දෙන්න. ඒ තරම් පෙරක දෝරුණු ලෝකෙ ඉන්නේ. මේ හුස්ම ගන්නකොට මේ හුස්ම දිහා බලන්නේ මේ ඉඳගෙන ඉන්නකොට මම ඉඳගෙන ඉන්න බව දැනගන්න ගියා පොඩි ළමෙක් කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩි හිටියන්ද වල්ගි අයින් කරලා වාඩි වෙන්න ඕනේ වල්ගි උඩ වාඩිවෙන්න වේදනාවද කියලා. ඉතින් මතක් කරලා දෙන්නේ නෝ පොඩ්ඩක් ඕක වල්ගි පොඩ්ඩක් එහාට ගිහලා. උගාක් විදිනවා කියලා බඳුදී කියනවා. කතා කරගෙන ඉන්නවා තමයි වලිගොඩ වෙන්න තියෙන ඉතින් භාව පොඩ්ඩක් එහාට අර භාව නැව සහ භාවනාව කියලා දෙකක් තියෙනවා නේද? භාව කියලා කියන්නේ වලිගය. භාව නැව. ඒකත් එකක් නේ අපා. භාව උඩ වාඩිලා ඉන්න බං කබරේකට එන කොනක් අබහන කරන්නේ. ඒ වගේ උඟ දෙනෙක් ඉන්නේ තමන්ගේ වලිගෙට. ඒ අම්මට ඔක් කියන්න කිව්වොත් මම දවසක් මට බෑ නෑ මම කිව්වම පුළුවන් නිසා කමන්නේ නෑ මොකක් කරන්න බාහන කරන්න බෑ බුදුතාව ඒ කිව්වට හරියන්නේ වාඩිලා ඉන්න බෑ විදිහට මන්ට ඈතට ගින්න කිව්වා මම වලිය පොඩ්ඩක් අයින් කළා වාඩියට කොහොමද තියෙන කොහොමද ගන්න මම වලිය පොඩ්ඩක් අයින් කළා වාඩියට මොකද වාඩිලා ඉන්න බෑ යාපේ මහරි මහතයි ඉමින්ද ගන්න බෑ ඉතින් මම ගෝ නෑ ඒ වලිගය අයින් කරලා වාඩිච්ච වෙන්න ගන්න පුළුවන් කියලා. ඉතින් භාවනා කරන උග දෙනෙක් වලිග උඩ වාඩි වෙනවා. පොඩි ළමයින්ට ඒක තමයි මෝරලා නැතොත් වන්දන ඌට වලිගය අහුවෙන්නේ නෑ. වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කතෝලික කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට භාවනා කියලා දෙන්නේ. ඒගොල්ල බෑ කියන්නේ නැහැ මොකද ඒගොල්ල කියන්නේ ඒගොල්ලන් භාවනා කියන්නේ වාඩි වීම නෙවෙයි සතුටක් කියන මොකද ප්‍රශ්නේ. තමන් ඉන්නේ ඉරියව්වට හිත යොදන එක කරන්නේ. ඉතින් මේක භාවනා කරන්න කියන බෞද්ධයාට මොනතරම් රාමෝ කොළුවට එනවා. ඒකට දසපාරමිතා පිළිලා තියෙනෝනේ. එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා තියෙනෝනේ. නැත්නම් මෙච්චර කාලයක් ත්‍රි පුරලා තියෙනෝනේ. මෙච්චර බන්දිලා තියෙනෝනේ. එහෙම නැතුව ගියට ආවට ගියට එහෙම කරන්න බෑ කියලා අර කට්ටියක් අපිට මවලා පෙන්නලා තියෙනවා. ඉතින් ඒ ඒ ඒ කට්ටේ කඩන්න. ඒ ඒ තියෙන සාපේ කඩන්න. ඒ කියන මුස්පීන්තු කඩන්න. තමයි ගහතුර මට කිව්වේ කාටවත් කියන්න එපා භාවනා කරන්න කියලා. කියපු ගමන් මේගොල්ලෝ ඇවිල්ලා රාමු දාන්න ඕඩුවට. භාවනා කරනවා. නෑ පන්තලෙත් වාඩිලා ඉන්න විදිහ කරන් භාවනා කරන්නේ. භාවනා කරනවා කියලා කිව්වොත් ප්‍රෝබ් එක දාලා සම්පූර්ණ විපස්සනා සිල්ලන්නේ ය. ඕක කරපුවාම මේ අර ධාතු මනස්කාර වට්ටමේදී මේ භූත දෝෂේනවා. මම දන්නවනේ. මම මේ තාම අනුකම්පාවෙන් කියන්නේ කරන්න බෑ. අනේ දින ලනුව නිකන් මේ කිරිච්ච බස්සන්නේ එව සිල්ල එක ඇඟට බහිනවා තේරෙන්නේ. තන්නේ කර බෞද්ධයෝ මුල් අවුරුදු 3-4 දී මම ධම්මික හම්බවන්න වෙනකොටම ගිහිල්ලා කියනවා ඔබ වහන්සේ මට අඳුරලා දුන්නේ අසවලා. මම යහුවා මට කටවැරෙනවා. ඒක නම් කියනවා මේ පැවිදි වෙනකම් කරන්නේ. එක. එතකොට හොඳ ජොබ් එකක් කරනකම් භාවනා කරන්න. දැන් පළවෙනි සැරේ හරි පිටරට යනකම් භාවනා කරන්න එපා. ඔබ ගියාට පස්සේ තේරෙයි අපේ මේ බොරුවට භාවනා කරන පිටරට නිසාර සන්තෝෂී ඉන්නවා. රහට ගිල්ල නැද්ද? මම ගිහිල්ලා තියෙනවා කියවට. බැඳලා නැද්ද? නෑ. ආ නිකස්. අනින්න ප්‍රශ්න. ඊට මං කියන්නේ දවල්. පුතාගේ කතා. පුතා මේ බැඳලා පස්සේ කරන්නකො. ටිකක් ආවට ගියාට කෙනෙකුට කමන්නේ සීරියස් කරන්න. ඒව දෙනකොට පුතුමාහාර ආදරෙන් අර අම්ම ඇවිල්ලා විෂාත ගාලා දෙනවා වගේ දෙනේ ඒ කතා කරන්නේ ඒ බුද්ධාගම පිළිබඳ ඔතොරිටේටිව් මිනිස්සු. යාට කියන්නේ කවදාකවත් මුස්ලිම් මිනිස්සු එහෙම කියන්නේ නැසදන්නේ. කතෝලිකෙක් එහෙම කියන්නේ. අපි දන්න කට්ටිය. ඉතින් ඒකට ලේසි ක්‍රමය තමයි භාවනා කියන වචනේ ශබ්දකෝෂින් අයින් කර. අයින් කළා කියන මම සතුටුමත් වෙනවා. කාටවත් කතා කරන්න බෑ. මොකද සතුටුමත් වෙනකොට ගඳක් ඉන්නේ නැහැ. නැත්නම් කහ පාට වෙනවා වගේ වෙන්නේ නැහැ. ගවුරු ඉඳලා හතර සීමක් වෙන්නේ නැහැ. මොකද එනකොට ඒකත් වෙනවා. ඉතින් රත්පත් වෙන්න ගියාම අම්ම අම්මතර මේ කරප්පන් જાති උන જાති එන්න පටන් ගන්නවා. ඉතින් මම අහන මේ සාංශ උසුම ගන්නකොට ඉහිකක් වක් වෙනවා. භාවනා කරනවා. මොකද්ද ආසත් අනික් විලාට උසුම ගන්න ඊම ගන්නන්නේ. මේ ආනාපාන කරන්න ගියොත් බෙල්ල කැක්කමක් කියනවා හුස්ම ගන්න බෑ. මේ සක්මන් කරනකොට මේ ගුණ කකුරේ ගිවිල වගේ බාගට ගුණ යන්නේ අඩමාඩු නිසා. මේ සක්මන් මල්ලි අනිත් එක ආහුවේ බල්ලට හැතෙන්න වගේ ඇවිදින ඒකට ගාහනක්වත් නැහැ. භාවනා කරන්න ගියාම වෙන දේවල්. ඉතින් හරියට මම මේ කියන කතාවල් මම හිතන්නේ ඔයාලට වර්ධව තේරුම් ගන්න පුළුවන් මේ භාවනා කරන අය උසුළු උසුළු කරලා හදනවා. හැම කෙනෙකුටම හොරා යන්නේ. එක්කෙනෙකුට බෑ. ඔය එකකින් බෙල්ලයක්. ඔය හැම වෙලාවකම කඩේම පන්නේ. මේ භාවනා කරනවා කියන්නේ normalize වීමක් කියලා කවදාකවත් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මොකද්ද රාමුකට දීලා වහුම් කුණ්‍යක් ගහන්න හදනවා හතර සිලකට කියලා. ඉතින් ගහලා perfect බලාපොරොත්තු වෙන්නේ විරදී මොකද්ද කියලා දැනගන්න. එතකොට තමයි තේරෙනවා මේ නිෂ්ප්‍රපංච වර්තමානීය ප්‍රත්‍යක්ෂණය අස්පනා අපිට දේ අවබෝධ කරගන්න අපිට කොච්චර බයද කියලා. නිෂ්ප්‍රපංච දේ ඇති ඇති ඇති වර්තමාන මොහොත ප්‍රත්‍යක්ෂණය කළ හැක්ක එක තඹයකට අපේ අධ්‍යාපන ක්‍රමය සලකන්නේත් නැහැ ශිෂ්ටාචාර සලකන්නේත් නැහැ අපේ පවුල් දොරවල් ගෙවල් දොරවල් කියන කිසිම දෙයක් සලකන්නේ ඒගොල්ලන් තියෙන අහසේ මොකක්ද එකක් කියලා එතෙන් යන්න නේද ඉනිමක බඳලා කියනවා උල්ලුවන් තරම් එතෙන් යන්න හරි ගස්සනවා ඒකල වලිගටත් පොඩ්ඩක් ගින් තියෙනවා. ඉතින් හනුවා වගේ නේ. තේරම යන්නේ නැතර ගින් තියන්නේ. අනිත් උඩට ගින් තියෙනවා. වෙන මොකක්වත් එපා මේ ලංකාව බටහිර සංස්කෘතිය පිළිගැනීම සහ බටහිර අධ්‍යාපන ක්‍රමය බටහිර නීතිය බටහිර සාධාරණය බටහිර මුදල් පිළිගත්ත දවසේ ඉඳලා අපේ දේශීය දේට වෙච්ච හානිය එක එකට ඇසස් කරන්න. ඒ විතරක් නෙවෙයි අපි තාමත් මේ පැත්තේ තාපත්‍ය පැත්ත මම මේ රිදෙන්නමයි කියන්නේ ඕගොල්ලෝ. කිසිම අනුකම්පාවක් නතු මට වැරදිලා හැම නෙවෙයි. මම දන්න මම ඉන්නේ දැන් මේ මේ බොක්සර් කියලා. මම දන්න හොඳට. නිසා කරුණා කළ වදක තියාගෙන ඉඳේ මුත්තම් බිම පටන් ගන්න තැන වරද්දගත්තට පස්සේ කුහේ ගියක් පටලෙන්න තියෙනවා. නමුත් මට අවුරුදු 40ක් විතර මේ සතිය පිළිබඳ හදාගලා මට තියෙන දේ තමයි කොච්චර වරදලා තිබුණත් ඕනම වෙලාවක ප්‍රතිපීඩනය. ඕනම වෙලාවක වර්තමානට එන්න ඕනේ. ඒ නිසා කිසි කෙනෙකුට ස්ථිරහානියක් වෙලා නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ මම ජීවත් වෙන ප්‍රපංචකද මම ජීවත් වෙන හීනෙකද එහෙම නැත්නම් මම ප්‍රകൃතියද ජීවත් වෙන්නේ. ඒ ප්‍රകൃතිය ජීවත් වුණා හීනෙක ජීවත් වුණා තවත් ඒ වගේ පිස්සෙක් කතා කරලා හත්ත පහක වැඩයි. ඒකෙනත් කරන්නේ තවත් මේක තියෙන කවුරු කරේද. ඒ නිසා මේ ප්‍රපංච සංඥා සංඛා කියන එක අපි ප්‍රകൃතියෙන් කොච්චර ඈත් වීමද කියන එක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ ඇත්ත ඇති හැටි දැකීම යථා භූත ඥානය නැත්නම් යථාව දර්ශනය තබා විචිත්‍ර භාවයේ නිසා එක එකනා ගතනද ප්‍රබන්ධ ප්‍රබන්ධ දිගේ විත්තම් පන්නන් දිගේ යන යෑම තමයි මේ ප්‍රපංච කියන්නේ. එනිසා අපි මානව විශ්ින් සකස් කරගන්න විවිධාකාර සංස්කෘතික ලක්ෂණ කියලා කියන කොටයි. සංස්කෘති කියලා කියන්නේම අපේ දේශීය සංස්කෘතිය, උඩරට සංස්කෘතිය, පාතක සංස්කෘතිය, ಭಾರತ, උත්තර ಭಾರತೀය සංගීතය, දක්ෂිණ ಭಾರತೀය සංගීතය කවුරු හරි පිස්සෙක් කරනද ප්‍රපංචය. ඊට පස්සේ අපි ඒකට රුචි වෙනවා කියලා කියන්නේ අර අර පිටගේ පවු ටික ඔක්කොම සමාදන් වෙලා මැරෙනකම්ම ඒකත් එක්ක ගත කරනවා කියලා කියන්නේ මේ පරිබාහිර කිසිම දෙයක් අපේ අඳුරන්නේ. අපිට අර මනසේ තියෙන සමස්ත දැකීමේ හැකියාව 100%ක්ම අන්ධබූත කරනවා ප්‍රපංච නිසා. ඒ නිසා ප්‍රපංච හඳුනගන්න බැරි වෙන්නේ අපි මේ බණ ඇහුවට පස්සේ ප්‍රපංච වලට බය වෙලා නැති කරන්න. එතකොටත් කරන්න. කවදාකවත් නැති කරන්න එපා. ඒ ආපු ප්‍රපංච වලට නාබිනන්දති නාබිවදති නාජෝසති කිව්වා අභිනන්දනය කරන්න එපා. අභිවදනය කරන්න එපා. ලැඳ ගන්න එපා. එනේ කියනවා. ඉතින් ඒකට කියනවා එහෙම නැත්නම් ඒකට කියනවා තපස කියලා. සත්‍ය ඇති වුණාට පස්සේ අපි ජීවිතේට තපස එකතු කරගන්න ඕනේ. සම්මා ආජීවය එකතු කරගන්න ඕනේ. ප්‍රපංච එනික වළක්වන්න බෑ. නමුත් අහපු ප්‍රපංච වමහරක කයින් දෙපා. ඊගා චිත්තක්ෂණයට නාම චිත්තක්ෂණ සූදානම් වෙන්නේ. ඉතින් යම් වෙලාවක අපි ඒ වෛරෙන් වෛරේ සංසිඳෙන්නේ නැත ඒ නිසා අවෛරය අවෛරය ගත්තා කියලා කිසිම කෙනෙකුට නෝන්ජලයි කියන්න බෑනේ. අවෛරය ගත්තා කියලා කවුරුහරි බයගුල්ලා කියන්න බෑනේ. බුද්ධාධිපති වෙනස් ලාභය කරලා තියෙනවා. ඒ සාමය සමාදානි අවෛරය අපි ඉදිරියට තියාගන්න වගේ තමයි ප්‍රපංචයේ හැම වෙලාවෙම ප්‍රමාදයට හේතු වෙනවා. අප්‍රමාදය ඒකට අභීතව නොසලී ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට අප්‍රමාද වෙන්න පුළුවන් නම් කොච්චර ප්‍රපංච රැලියාවට කොච්චර අපි කරකොලත් ඇරියාට කොච්චර අපි මදේට මානෙට පටලවා ගත්තට ඒ වෙච්ච දේවල් පිළිබඳව අපිට විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඊගාව චිත්තක්ෂණේ පිරිසුදු බව තේරුම් ගන්න පුළුවන් නම් කොච්චර ප්‍රපංච වෙච්ච කොච්චර පල් වෙච්ච අසුචි වලක් වගේ තිබුණ හිතකට වුණත් ඊගාව චිත්තක්ෂණේ පිරිසුදුයි. ඒ නිසා වෙච්ච දේට අච්චු ලැබේවා. නැත්නම් වෙච්ච දෙයට එන්න තේරෙද කියලා ඊගාචිත්තක්ෂණේ හදාගන්න පුළුවන් අලුත් සහතිකයක් අලුත් වරයක් ප්‍රස්තාවක් දෙන්නයි ලෝකෙට බුදු කෙනෙක් පහළ උන්ටවි බුදුහාමුදුරේ කවුරු වෙලා කිව්වත් අර කුඩු කන්දලේ නම් අර ගිනාපු පොදිය නම් බිම තියන්න කැමති. ඒක තමයි අපි මගේ උරුමේ. එතන මම රැකගත්ත දේ කියලා ඒක අරස කරනවා. ඉතින් ඒක නිසා ඒක අපේ ජම්මගතියක් නේ. ඒක බව දන්නවනේ. අපි ජීවිතේ පුරා මගේ දුක්ඛ කටළු ටික මගේ පශ්චාත්තාප ටික ගෙනියන්න මුන්න තරම් ෆයිට් එකක් දෙනවද? මේක මගේ පුද්ගලික මානව අයිතිවාසිකම් කියලා. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඔයගොල්ලෝ කියන කතාව මට හරියන්නේ නැහැ. මට මේ විදිහට කරන්න. ඉතින් ඒක දුන්නට ප්‍රශ්නේ නැහැ. කාට දුන්නත් ප්‍රශ්න නැහැ. හතුරට දුන්නත් ප්‍රශ්න නැහැ. මිතුරට දුන්නත් ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ මේ පිට අකිට කතා කරගෙන ඔහොම ඉඳලා බෑ මෙහෙම කරන්න. ඒ ඕල්නක් කියව දෙක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හතුරුකම් කරන්න පුළුවන් මිතුරුකම් කරන්න පුළුවන්. මොකද ඊගා චිත්තක්ෂණය පිරිසුදු වෙනවා කියන එක. නැත්නම් ඊගා චිත්තක්ෂණය විවිතුරුයි, පිරිසිදුයි. ඒක සමාජවාදී විවිධ පේන සුළුයි. කාට සමානව ලැබෙන්නේ. ඒක මේ දීයන් අදහුවත් තමන්ගේ තමන්ගේ දී අදාහගත්තත් ඊගාචිත්තක්ෂණය පිරිසුදු භාවය කියන එක තේරුම් ගන්න බැරි නම් ඉතින් මානසික අසහනයක් කියලා තමයි කියන්නේ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැත්නම් කාට හරි තේරෙන්නේ නැත්නම් මට ඊගාචිත්තක්ෂණයට මේ වෙන වැරදි එකකින්වත් බලපෑමක් නැහැ. එහෙම නැත්නම් ගැඹුරන් සියලුම පවහොදලා දෙනවා. දීප්ත ධම්ම වේදනීය වශයෙන් පවහොදන්න පුළුවන් කියන කතාව තේරුම් ගත්තට පස්සේ ඒක ලොකු සතුටක් ඇති වෙන මට මෙච්චර කන්දක් දැන් තියෙනවා. පවෝ මම ටික ටික අයින් කරනකොට මොනතරම් සතුටද මම කායවත් උදව්වක් ඉල්ලන්නේ නැහැ මම මේ පබ්ලිකට වරන කාටවත් වැරද්දක් දකින්නේ නැහැ මේක ටික ටික අයින් කරන එක නරකයි එතකොට පුත්‍රයන්වන්සේ සඳහන් කර තියෙනවා නලාගාරම කුංජරෝ රුසාල උණපඳුරක් හිටන්නව ඒ උණපඳුරක් ළඟට ඇතෙක් ගියාම යථාට පේන්නේ මේක මේ අතා වගේ 10 15 ගුණයක් විශාලයි ඒ නිසා යථාට වැඩිය ලොකුයි ඒත් ඇතා එක උණ ගහම ගහ ගලවන්න පටන් අරගත්තොත් මේක ඇතාට ගන්න දෙයක් නැහැ. ඒක බොහොම ලේසි ගලවන එක. නමුත් බැලුව බැලමට නම් ඒ මුළු ಗುಣ කිල්ලම සම්පූර්ණ පඳුරම ගත්තොත් ඇතාවගේ මහ විශාල දෙයක්. මට එක එක කලු ඒ වගේම අපිට ඉලවටක් දීලා කඩපන් කිව්වට කූරේ මතක් කරගන්න බැරි නම් අපි ඒක දැම්ම ගලවලා එකේ කූර කඩන්න පටන් ගන්නවා. ඕන තරම් අපි කියනවා ජීව බෑ ඒක ලොකු ඉරපතක්. අපිට කඩන්න බෑ කියලා තටම නොදාන. ඒකත් ඇත්ත ඕනවන්න මේත් හොඳයි. එක එක කරන්න ගන්නවා. ඕන තරම් අයි කරන්න. ඒ කිසිම කෙනෙකුගේ ධෛර්යයක් අවශ්‍ය නැහැ. ඒක නිසා මේ ප්‍රපංච සංඥාවන් එනකොට අඳුන ගැනීමට ඒක විකල්පයක් වශයෙන් ප්‍රත්‍යක්ෂණය කළ හැකි උදාසීන වූ නොමිලි ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණක ලක්ෂයක නිමිත්තක ආලම්බණයක සරණ හරිම විද්‍යානුකූල. හරිම විද්‍යානුකූල. මේ තරම් ප්‍රපංච වෙච්ච දෙයි මම ඒක තිතක් තියාගෙන ඉන්නවා. ආයකට આવොත් මම දන්නවා ඒක ප්‍රපංචයක් නෙවෙයි ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ඒක නික්ලේශී. ඒක නිර්මලයි. ඒ නිසා ප්‍රපංච වලට යන්නේ නැතුව අපිට ගත කරන්න බෑ දවසක්. ගිය හැම වෙලාවෙම බලා ගන්නවා මට කොච්චර වෙලා යනවද ඒ නික්ලේශී අරමුණට එන්නේ. ඉතින් මේකට කියනවා රෙසිලියන්ස් කියලා. නැවත ගෙදර බලා පැමිණීමට යන වෙලාව. ඉතින් මේක වෙන්න වෙන්න ගෙදරින් පිට යන්න යන්න ආපහු ගෙදරට එන්න එන්න තමයි තුල පුදුම විශ්වාසයක් ගොඩනගෙනවා. මේ කිසිම කෙලෙසයකට බෑ මේ මේ මධ්‍යම ලක්ෂණ මකන්න. මොනම කෙලෙසයකට බෑ මේ කයට හිත ගන්න එක වළක්වන්න. රාගයේ තිබ්බත්, ද්වේෂයේ තිබ්බත්, මෝහයේ තිබ්බත්, භව රාගයේ තිබුණත්, අවිජ්ජාවේ තිබුණත් මානෙ තිබුණත් මදේ තිබුණත් ඒ කිසිම ශක්තියකට 100ක් නැගෙන්න බෑ. එයාට තමයි ඉන්නවා කියන එකට සතිය පිහිටනවා කියන එකට කය පිහිට ගන්නවා කියන එකට යම් ප්‍රමාණයක් ඉතියි. කිසිම රාගයක් 100ක් එන්නේ. අන්න දැන් රාගේ තියෙනවා කියලා හො දැනෙන. කිසිම වෙලාවක ද්වේෂය 100ක් නැහැ. මම ඉන්නේ රාගේ නෙවෙයි මම ඉන්නේ ද්වේෂය කියලා දාන්න. කිසිම වෙලාවක 100ක් නිදන්නේ නැහැ. මම ඉන්නේ නිදිමත වැටෙන වෙලාව කියලා දාන්න. ඒ වගේම අවිද්‍යාව කියන එක වහලා ගන්න බෑ අපිට තෝ මෝරා. තෝ මෙට්ට. තෝ බූරුව. තෝ අන්ධකාරය. කියන එක අපිට තේරෙනවා. පිට කෙනෙක් කියන්න ඕනේ නැහැ. අවිද්‍යාව තියෙන හැම වෙලාවෙම විද්‍යාවක් තියෙනවා කියලා දෙන්න මේ අවිද්‍යාව ඉන්නේ කියලා. අන්න ඒ අවිද්‍යාව තුල තියෙන මේ පැලිර දැන් මේ රාගය තුල තියෙන මේ පැලිර ද්වේෂය තුල තියෙන මේ පැලිර ඒක න්‍යාය ධර්ම. ඒක මේ මම උපයගත මගේ දක්ෂකමක් නෙවෙයි. යම් කෙනෙක් ආගෙට ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන්ද ඒ ද්වේෂය නෙවෙයි කියලා දැනගන්න. කවිර හඳ වගේ පැහැදිලි. රාගය අපේලාට ද්වේෂය නෙවෙයි. නිදිමතකුත් නැහැ. මේක භව රාගයත් නෙවෙයි. මේ දිට්ඨියක් විචිකිච්ඡාත් මානයක් අවිජ්ජාත් රාගය. ඒක හරියට. ඒ කියන්නේ මේ වගේ රාගයක් ආපු වෙලාවේදී ඉම්මට්ටක වෙච්ච වෙලාවේ රාගෙන් රත් වෙච්ච වෙලාවක දැන් නම් මේක මම වේසමුණියාගේ මේක විනාශ කරන්න හදන්නේ කියන චරිත විනාශ කරන හදන වෙලාවක පොඩ්ඩක් නතරලා මේ රාගයට අත්‍යන්ත වූ රාගයටම ආවේනික වූ ලක්ෂණය මොකද්ද? ටික පටිගෙන් වෙන් වෙන්නේ කොහොමද? නිින්දෙන් වෙන් වෙන්නේ කොහොමද? භව රාගයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බැලුවොත් ඒ බැලීම නිසාම තීරණ පටන් ගන්නවා රාගය කියන්නේ පටිගෙන් අන්නේ තේරුම් ගැනීමේ ශක්තිය තියෙන්නේ අපිට අර නික්ලේශී තැනකට සාපේක්ෂව යන්න පුළුවන් ගැතිය නිසා. ඉතින් මට කියන්න ඕනේ අන්නේ විදිහට රාගයේ තියෙන වෙලාවේ මට රක්ත වෙච්ච රාගයක් තියෙන කියලා දන්න එකයි කයට හිත ගන්න එකයි දෙකම එකයි. සමාන ආනිසංසතිය. රාගයේ තියෙන රාගය කියලා දන්න එකයි ආස්වාසිය තියෙන ආස්වාසිය කියලා දන්න එකයි. ද්වේෂයේ තියෙන ද්වේෂය කියලා දන්න එකයි. ප්‍රසාද වෙලා ප්‍රසාසිත ගන්න එකයි කිසිම නිසා. විශේෂයෙන් මතක තියාගන්න සතියේට මේ වෙනස නැහැ. මෙන්න මේක තමයි සතියේ තියෙන සද්ධාවෙන් රසන ගතිය, වීර්යයෙන් රසන ගතිය, සමාධියෙන් රසන ගතිය, ප්‍රඥාවෙන් රසන ගතිය. ඔය ඊතුරු හතර දෙනවා. රාගය දැනගැනීම හොඳ නැහැ. ආනපන දැනගැනීම හොඳයි කියලා තමයි දෙන්නේ. සතිය විතරක් choiceless awareness evenly suspended attention කියනවා. සමානව කියනවා මේක රාග රාග ද්වේෂ නෙවෙයි කියලා දානවා. මේක ආනපාන ආස්වාස් ප්‍රසවාස නෙවෙයි කියලා දානවා. ඇවිදිනවා මේක වම නෙවෙයි මේක දකුණු. මේක ඉඳගෙන නෙවෙයි ආනපාන නෙවෙයි ආස්වාස් වම. ආන්න මේ දේ වෙන් කරලා දැනගන්න පුළුවන් ශක්තිය එන්න පටන් අරගත්තා පස්සේ මේවා එක එකක් වෙන් කරපුවාම සමස්ත ශක්තිය කඩලා අර කූරු මිටිය වගේ මේ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි මේගොල්ලෝ මේ මහා හොල්මන් දාන්නේ. මේ විවිෂණ පාසල තුන්නගෙන පිඹගෙන ඇත් දෙක ඇස් බෝල කරකවගෙන ඉන්න හදන්නේ ඔය හත මේ ඔය හත් දෙනාට එකට ඉන්න බෑ. මුදුවට මතක තියාගන්න. අපි හිතින්ම වාගෙන ඉන්නවා මට රාගෙත් තියෙනවා ද්වේෂෙත් තියෙනවා මොහෙත් හදාකත් රාගෙ තියෙන එක ද්වේෂෙ නෑ. රාගෙ තියෙන එක මොහයක් නෑ. නිදිමතක් නෑ. මොහෙත් එකට මලාගෙන්නේ. නිදිමත නෑ. ආන්නේ විදිහට මේ මේ හත් දෙනා එකට ඉන්නවා කියන මෝහය තුළ අද්දෙන එකට ඉන්නවා කියන මේ එකතු කිරීම තුළ සංස්කරණය තුළ තමයි අපේ දුක් ගෙවෙන්නේ. මේ එනේන එක එක එක ඇදලා ගන්න බලන්න එනේන වෙලාව එක එක ප්‍රකට කරපන්. එක්කනත් ඒ ශක්තිය. නමුත් අපි උඩ සත්‍ය දෙනවා ඔක්කොම එකට ඉන්නවා ඉඳලා. දැන් අපි මේ සීලයක් රැකගෙන බණ අහලා ධර්ම සාකච්ඡා කරලා බණ භාවනා කරලා කරන්න ගියත් අපිට තියෙන මේ සංයෝජන හතම එක පැකේජ් එකේ තියෙනවා කියලා කද්දාකත් ඒගොල්ලන් කියන්නේ. ඒක සම්පූර්ණ එකිනෙකට වෙනස් ධර්ම. අපි තමයි මේවා එකතු කරන්නේ. එකතු කරන්නේම අන්‍යම් අන්‍යම් ප්‍රේමයක් තියෙනවා සංයෝජන. අපිට නිෂ්ප්‍රපංච ධර්මයේ තියෙන නීරසකමට වැඩිය මේ සංයෝජන ධර්ම වල තියෙන මේ විචිත්‍රත්ව භාවයේ යෝගී තියෙන සංකර භාවයේ වෙච්ච සංකීර්ණත්වයට බුදුම ප්‍රේමයක් තියෙනවා. ඒක අන්‍ය ප්‍රේමය. ඉතින්සයක පංච සංඥාවන් එනකොට මේක කවදාකවත් ප්‍රകൃතිය නෙවෙයි මේක හිතලුවක් මවාගත්ත දෙයක්. එනිසා මවාගත්ත දෙයක්ද නැද්ද කියලා මවාගත්ත එක්කනාටම ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි අවශ්‍යයක් තියෙනවා. ඒක සඳහා බුදුසසුන මේක නැවත සැරයක් බලන්න මේක ප්‍රපංචයක් වෙන්න කියලා. මේක නැවත සැරයක් බලන්න මේක මවාගත්ත දෙයක් වෙන්නද කියලා හිතන්න. නිසා තමන්ම හදාගත්ත දරුවා නැත්තම් තමන්ම කරපු ලද නිර්මාණය මේක මේ මම සසරට බඳින්න හදපු එකක් කියලා ඉඳ තියෙනවා එහෙම එකක් කියලා තමන්ගේ නිර්මාණය දිහාට බලන්න පුළුවන්. මේ නිර්මාණය නිසයි මම ප්‍රകൃති අතහැරලා එක දෙයක් ඇදගෙන යන්නේ. ඒක නිසා මේ නිර්මාණය හරහා මම තණ්හාමාන බුද්ධි වඩනවා වැඩෙනවා. නිසා මේ නිර්මාණය කරන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. නිර්මාණය නැවත බලන්න බල බලන්න මේ නිර්මාණේ සාරසුභවාදී නෑ. මේක යට කුප්පතිය. මේක තණ්හාමාන බුද්ධි තියෙන. නිසා නිර්මාණය ඊගාචිත්තස්නේ අයින් කරන්න බලන්න. ඒක මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒතුනේ නිර්මාණයට අපිට කොක ගහන්න බැරි. අපිට ඕනේ ලාඩ නිර්මාණයට කොක ගහන්න බලන්න. මොකද මම හදාගත්ත දෙයක්. ඒ නිසා තමයි මේ උපයාස අපයා ගන්නද සියලු දෙයක් කි වැරද්දක් නැත්තේ නෑ නමුත් මේක මම මාගේ කියා ගන්න අපිට නැත්නම් කියනවා නම් ඒ තණ්හාමාන දිටි තුන තමයි කපටි කියන්නේ යමක් දිහා තණ්හාවෙන් මාන්නකින් දිටියකින් බලනවා නම් තමන්ගේ දරුවන් දිහා පිට දරුවන්ට වෙනස්ව බලනවා නම් ඒ දෙන්නාව ගැන හොරි තමයි ඉතින් ඒක උඩ කියන හේන බුදුහාමුදුරෝ කියන්නේ මාතාය තනියම් පුත්නම් ආයුෂායක පුත්මන රක්කේ කියලා තමන් කුසින් වදාගත්ත දරුවෙක් වගේ බලන්න නෝ. උදන් කියන්නේ සියලුම දරුවන් දිහා එහෙම බලන්න. ඒ වගේ සබ්බ භූතේසු මානසම් භාවය පරිමාණ. අපරිමිතව මනස සීල සත්‍යයන් කෙරේ සීල සතු දරුවන් කෙරේ මවන්න පුළුවන් නම් උපමාවකට ගන්න කුසින් වදාගත්ත දරුවෙක්සේ ඒ හැම කෙනෙක් කියන්න බලන්න. ඉතින් මේක අන්තිමට යනකොට මේ භාවනාදී විපස්සනා දැනට මූල කර්මස්ථානට වගේම සියලුම කර්මස්ථාන වලට ලව් කරන්න පටන් ගන්නවා. එකකවත් එකකවත් ප්‍රපංච කරන්නේ නැති වෙනවා. දන්නවා. මේක මූල කර්මස්ථානේ මේක අනිත් එක ප්‍රශ්නේ නැහැ. මම දන්නවා මේක මූල කර්මස්ථාන නෙවෙයි කියලා. මට ඕනේ නම් නික්ලේශිතව යන්න පුළුවන්. මට ඕන නම් ඇසෙමිල් ගමන යන්න පුළුවන්. ගින්නක් ඇවිල්ලා තියෙන මට ප්‍රශ්නේ නැහැ. මම දන්නවා ගින්නක් ඇවිල්ලා තියෙනවා. ආන්නේ වගේ අන්තිමට එනවා මේ සියල්ලකම තියෙන පොදු ලක්ෂණය. අපි මුලදී නම් අර මූල කර්මස්ථාන සාපේක්ෂව තමයි මේ පංච සංඥා සංඛාවල් එනකොට ඇසිඩිටි ග්‍රවුන්ඩ් එක හොයාගන්න. ෂේම භූමිය හොයාගන්න. නික්ලේශී තන හොයාගන්න. නිර්මල තන හොයාගන්න. ඒක අපේ ජන්ම දායකය. ඒක කවදාවත් භවනා කරන්න ගන්න. ඒක මේ කමටහන් දීමකින් කරන දෙයක් නෙවෙයි. Taman දැනගන්න ඕනේ Tamanගේ Tamanට ප්‍රත්‍යක්ෂණය කළ හැකි. දෙවේලි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ලකුණු. නැත්තම් මම දැන් එතන. ඕනේ කරදරයක් තියෙන වෙලාවක බලන්න. මේ මම දැන් මෙතන ඉඳන් ගිය ගමන් කරදරේ ඔච්චමක් වඩපත් වෙනවා. ඒක නිකන් උප්පණ්ඩනයක්. ඒක විහිළුවක්. ඒක නිකන් ඒ චිත්‍රපටයේ උද්වේග කර අවස්ථාවක්. හැබැයි ඉන්නේ චිත්‍රපටයේ කියලා තේරෙනවා. චිත්‍රපටයේ උද්වේග කර අවස්ථාවක්. හැබැයි ඉන්නේ චිත්‍රපටයේ කියලා තේරෙනවා. ඒක ඕන මම දැන් මෙතන ඉන්න පුළුවන්. නමුත් මම හිතනවා නෑ නෑ මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ මම දැන් මෙතන පැත්තක දාලා අරකට ගිහිලා අඳා වැටිලා කෑ ගහලා කුණ්ඩේකට දාගෙන පපුවට ගන්න අයියෝ කියන්න පුළුවන් නම් ඔන්න නොබෙල් ප්‍රයිස් හම්බුනේ. ඒක චිත්‍රපටයක් හදන්න පුළුවන් නම් පෙළ වැල්ල නොකඩියනවා බලන්න. ඒක මේ චිත්‍රපට වල වැඩි හරියක් සෝකාන්ත වෙලා තියෙනවා. ඒක මේ නවකතා වල වැඩි හරියක් සෝ අපි පුදුම ආසයි ඇඹුල් රහ. එදිනකට වැඩි විචිත්‍රාට පැහැදිලි ගහට පුදුම ආකාරයක් තියෙනවා. ඉතින් කාගෙන දුකක් තියෙනවනම් ඉතින් පවන් අත්තක් කරන් ගිහලා ඒකට පවන් සරතලා ඉන්නවා මීහාට ආගා ඊට වැඩිය දුක. ඌට ඒක ඕනේ මේ අල්ලපු ගෙදර සීනි කියලා තියෙන ආසාව. ඒ රාමණි කපටක් තියෙනවා. මට්ටමක් තියෙන ඊට පස්සේ අතර දාලා. ඔය සතාසත් බැවුනත් මොකද ස්වර වර්ගයට අහන්නේ පිටිවන් ටික කෑ ගහලා කමකොස ගාලා කෑ ගහනවා. ටිකක් ලගියාරවලු. ආයෙත් පස්සේ ඇපිල් කොස් කෝට් නෑ. මොකක්වත් නෑ නඩු ඉතින් ඉඳලා ගියා. මේකේ නෑ ඊගාව પરම්පරාවට ගිහිල්ලා මේ ගම් ඉදිරි වාදිකම් හදාගෙන ඌ පිටි පිටි කපන්න කතන. ඒක නිසා අය විවෘත තන නික්ලිෂ් තන හොයාගත්ත පස්සේ තමයි තියෙනවා ආයේ නිවනක් ඕනේ නෑ. එන්න මොකද? මේ මොන කක්කා වෙන්න පුළුවන් තරක් තිබුණා. මට යන්න පුළුවන් තරක් තියෙනවා. ආයේ ඉතින් යන්න පුළුවන් බව ටෙස්ට් කරන්න. යනකොට එනකොට බලන්න. කරනකොට මොනවද බලන්න. වැසිලි කැසිලි කරනකොට බලන්න. ඈත බලනකොට මෑත බලනකොට අත රාජ්‍ය තමයි හැම වෙලාවෙම බලන්න. මට අරහතන්ට යන්න පුළුවන් නම් ඒක පිළිබඳව ආවට පස්සේ තියෙන ආයෙමයි. එතනම ඉන්න ඕන කියලා දෙයක් නැහැ. කොහේ ගියත් මෙතෙන්දී ආන්නේ විදිහට Taman තුල මේ මැරෙන්න බොහෝ කල් තියා. Taman තේරුම් ගත්තොත් මොන කරදරේ ආවත් වර්තමාන මොහොත මගෙන් අයින් කරන්න කිසිම ජවයකට බෑ. ඒ වගේම තමන් ඉන්නේ ඉරියව්වට හිත දාන එක නැති කරන්න මොනම දෙයකටවත් බෑ. හැබැයි ඒකවත් කරන්න බෑ නෑ ළඟ ඉන්න. දෙන්නේ කරන්නම දෙන්නේ. මුන් ඇවිල්ලා ගිරාඬු උදේට කට ඇරලා කතා කරලා පොවච්ච. එහෙම නැත්නම් ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට හරි අමුතු මේ මේ කැක්කමක් කැක්කවද නන්දා ඒකට කියන වචන මොකද්ද කියලා අර මනුස්සයර බෙදාගත්තේ කන්න දෙන්නේ නැහැ. මේ එක එකන කියලා තියපු උපක්‍රම කරන්න හදන ඉතින් හරි නෑ නේම නැතුව ඉතින් අර නෑදෑකම පේන්න තියෙන. ඉතින් ඒ නිසා මේ අනුන්ගේ වැඩවලට ඇගිලි ගහන්නත් එපා. වැඳලා කියන්නේ අනේ මට මේ විවේක වෙන්න දෙන්න. ඒක විතර තරහ යන දෙයක් ඇත්තේ නෑ යාළුවා. නෑදෑයි. ඒගොල්ලෝ ඉතින් මෛත්‍රික තරහ වෙලා ඉන්නේ. දිනදාර නික්ලිෂිතන හොයන්නේ මේ නික්ලිෂිතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිටතරම ඇතුළට එන පංච සංඥා සංඛාරයන් එක්ක ගණිතනක් අපිට නෑ. නමුත් ඒක එනකොට අපිට බුලට් ප්‍රූෆ් මේ චේම්බර් එකක් අපිට බං කරගන්න. අපිට ඇසේ පිළිගන්නක් අපිට ක්ෂේම භූමියක් අපිට නික්ලිෂිතනක් අපිට නිර්මල තනක් ඕනේ ඒක ධම්මජාය ධම්මදායයක් මිසක් ආ භාවනා මධ්‍යස්ථාන වූ සුපර් මාකට් වල හල්ලි දීලා ගන්න කියන එක නෙවෙයි. අන්න ඒක තේරුම් ගත්තනම් එන ඕන දෙයක් කරා මේක රැකීමේ මේක අරසා කිරීමේ වගකීම දැම්මට පස්සේ තියෙනවා කිච්චර අමාරු නෑ. එන කරදරේ කොච්චර මිලිස්සගෙන ආවත් මේකට කිට්ටු කරන්න බෑ. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ඒක හරහා අපි කෙනෙක් එක්ක වාද කරන්න යන්නේ තෝතෝ වරපල කියන්නේ දඬු මුරු කරන ගහන්න යන්නේ ගියා නම් මේක දන්නේ ප්‍රපංචික ඵලය ඵලයක් කරන්න දෙන්නේ ගියා නම් නමුත් ඊට පස්සේ නොකර සිටීමේ මේ කතාව මේ හැම දෙයකම තියෙන මේ කෝකටත් අයිනේ එහෙම නැත්නම් ඒකායන මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ මේ මිනිස්යාගේ ඒ ස්ත්‍රියාවගේ ඒ ක්‍රියාකාරකම් හැම එකකින්ම ඒ නිහඬ බණක් කියනවා. එයා ඒ කරන හැම වැඩකින්ම පේන්න පටන් ගන්නවා. මේ මිනිස්සු ඉෂාට බැඳගෙන අහුඳ ගහන කොච්චර නැතුවත් මේ අකිරියෙන් තමයි උත්තරේ. දඟලන කෙනකින් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ ඉතින් සමාජ සාචාර ගන්න සිද්ධ වෙනවා ඇති. ඒකයි සිද්ධ වෙන්නේ කියලා ඊට පස්සේ මේ මිනිස්සයා හැම වෙලාවෙදි මේක නැවත නැවත ක්‍රියාවත් කරලා බලනවා. ඒ ක්‍රියාවත් කරලා බලන හැම වෙලාවෙම යාට සෝබා ධර්මයාගේ විශාල අනුග්‍රහයක් ලැබෙනවා. පේන නොබෙන කාර්යයන් අනුග්‍රහ ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දිව්‍ය ග්‍රහණය පවා ඈත ඉඳලා දකිනවා. මම ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. මට වෙන නොවේවා කියලා හිතන්නේත් නැහැ. ආවට පස්සේ කිච්චිම මාර්ගයේ තමයි අර නික්ලිෂිතන්ට යෑමේ ක්‍රමය හොයාගන්න. ඒකට තමයි රෙසිලියස් කියලා කියන්නේ. ඒ කර්මයේ තීටි කොච්චර ඉක්මනට තමන්ට තමන්ගේ දිවස කරා යන්න පුළුවන් කියන්නේ. ඒක පරීක්ෂා කරලා බලන්න. ඒක මේ පරියක්කට සීමා කරන්න බෑ. ධක්මන සීමා කරන්න බෑ. භාවනා මධ්‍යස්ථාන සීමා කරන්න බෑ. රිට්‍රීට් එකට සීමා කරන්න බෑ. අපි ඒකෙදී අර වාසිදායක தත්ත්ව ටිකක් දීලා ඒක උත්සාහ කරනවා. උත්සාහ කරලා හරි ගියාට පස්සේ ඒක කොඩි ගහයක් කරන්න පුළුවන්. ගෙන්දගම් පොලිට් කරලා ඕන දැනක් කරන්න පුළුවන්. ඒ නිසා ආරම්භයේදී ඒක සඳහා අපි පහසු පහසු කරිකක් දෙනවා අර තවාන් දාන වෙලාවේ තවාන මෙවර තැනක වතුර තියෙන තැනක දානවා වගේ ඊට පස්සේ අපි ඒක ශේෂ්ඨ පැන කරාට පස්සේ ඒක ඉතින් අවුවත් එක වැසත් එක ජීවත් වෙනවා. අන්න ඒක තමයි මම දකින සෙල්ලක්කාරකම් කියලා කියන්නේ. ඒ මොකටවත් මොන දෙන්නේ නැතුව පින්න පූල් ගෙඩියක් පුල්ලකින් වහලා පුල්ලක තිබ්බා වගේ ජීවත් වෙනවා නම් මට හිතෙනවා ඌරුපටික් වෙන එක හොඳයි කියලා. කී ඌරුකට ගහන ඌරන්ට තිච්චෙන කේස්. ඒක නෙමෙයි මේ ජීවිතයේ මුහුණ දීමේ ශක්තිය සඳහා මේ මෙතික් දේශනා කරන දේවල් තම තම ශක්ති ප්‍රමාණයෙන් අවබෝධ කරගෙන ඒ කරගෙන යන වැඩේ ධෛර්යවත් වෙදීම වීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.